දැයි ගෞරවනීය සංග්‍රහණයේ අවසරයි අපිට උග කාලයකට පස්සේ තවත් සෙනසුරාදාවක් අපේ ධර්ම සාකච්ඡාව සඳහා ඉතින් අපි ඒකේ මුල් විනාඩි සල්පය විවස්ථාචීපත් කර ගැනීමට කතා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ ඊට පස්සේ සංගීති සූත්‍රයේ සඳහන් දෙකේ කොටස අපි දැන් කරමින් ඉන්නේ අපි ඒකට ප්‍රවිෂ්ටි ලබා ගන්නවා ඊට පස්සේ අපි මේක යුත් ධර්ම සාකච්ඡාවක් බාටපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ.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 ඇතුළත හටගන්නා අධිකරණයක් කිසිලෙසකින් පිටතට නොදිය යුතුය. පිටත ඇතිවන අධිකරණද ඇතුළත කලහාදිය පහළවනසේ වැඩ නොකළ යුතුය. කිසිම වරදක් ගැන චෝදකයෙකු වශයෙන් රාජාධිකරණයට නොයා යුතුය. ධර්මයේ පිළිබඳ වූද ශාස්ත්‍රයේ පිළිබඳ වූද පැනක් ඉදිරිපත් වූ කල්හි වැඩිහිටියන්ගේ පැවරීමක් නැතිව Taman ඊට සම්බන්ධ නොවිය යුතුය. තීරණයට නොබැසී හෙන කරුණු ඉදිරිපත් කරගෙන උනුම් වාද විවාද පටලවා නොගත යුතුය. සෝභන්තේ වන්න රාජානෝ මුත්තාමණි විභූසිතා යතා සෝභන්ති යතිනෝ සීල භූෂණ භූසිතා යනු හේයින් ශීලාභරණේමම නානා ප්‍රකාර අංග භූෂණ පරිස්කාර භූෂණ ආදී නොකළ යුතුය. අත්ති කිලමතාණු යෝගයට අයත් වන කෂ්ඨ වෘත දුෂ්කරාසන ආදී වර්ජනය කොට ශරීර සෞඛ්‍යයක් අපේක්ෂා කොට යෞගික ක්‍රම පුරුදු කළ වරද නැති.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 තමා වඩන කර්මස්ථාන හා රකිනා භූතාංගාදී ආචාර උපාධ්‍යාදීන්ට මුත් සෙත්තන්ට නොදැනෙනසේ කළ යුතුය. නම් භික්කවේ කේනති පරියායේන ජාතරූප රජතම් සාදී තබ්බං යයි වදාළ බැවින් රන් සිදී මුළුමුදල් පිළිගැනීම උදල් සම්මාදම් කිරීම සිවුරු පිළිකර පොත්පත් ආදී මුදලට දීම අර මුදල් පිහිටුවීම මුදල් එනවුම් පිළිගැනීම බැංකු ආයතන රක්ෂණ සංස්ථාවල මුදල් තැන්පත් කිරීම ආදී කවර සිටියකින් හෝ මිල මුදල් පරිහරණයෙන් සම්පූර්ණයෙන් වැළකී සිටිය යුතුය. එවෙන් විශ්වවිද්‍යාල ආදී බාහිර අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය සඳහා මෙහි ශිෂ්‍ය පිරිස නොයා යුතුය. අනවසරයෙන් යමේ ගිය වී නම් නැවත භාර නොගත යුතුය. යෝගාශ්‍රමීය කාර්යක සභාවේ අනුමැතිය ඇතිවම අභිනව සෙනසුම් ඉදිකිරීම හෝ භාර ගැනීම හෝ කළ යුතුය. එසේ නොමැතිව හිතමතේ ඉදිකරන සේනාසන යෝගාශ්‍රම සංස්ථාවට ඇතුළත් නොකර ගත යුතුය.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 යෝගාශ්‍රමීය සීල සේනාසනයන්හි යෝගාචර දිනචරියා කතිකාවත අඩමසකට වරක් කියවා නිදි පරමාර්ථය හිමි ගැන්විය යුතුය. මෙහි නියමිත ව්‍යවස්ථාවක් බෙදීමින් අකුල් කරවන ශිෂ්‍යයනට තුන්වර දක්වා අවවාද කොට වරද ඔහුගේ අත්පොතෙහි සටහන් කළ යුතු. නැවතත් වර්ධියේ දේනම් උපදේශක මණ්ඩලයේ මාර්ගයෙන් ගණයෙන් බැහැර කළ යුතු. මහතෙරුන් වුවද ව්‍යවස්ථා උල්ලංඝනය කෙරේ නම් දඬුවම් පමුණුවා ගත යුතු. යෝගාශ්‍රමීය කතිකාවත නිමි. ජයි අපි චාරිත්‍රානුකූලව කරන මේ කතියාවත සීපත් කරගැනීමේ පස්සේ අපි යනවා දැන් සංගීති සූත්‍රයේ අපි දා නතර කරපු තැන සිට ඉදිරියට මාතෘකාවක් තියාගන්න ඒකත් අපි 13 කුටියෙන් තමයි ඉල්ලා හිටින්නේ සභාගත කරන විදිය.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 වහන්සේ විසින් මොනවට වදාරන ලද ධම් දෙකෙක් ඇත ඒ සියල්ලන් විසින්ම යම්සේ මේ සස්න බොහෝ කල් පැවතිය හැකි වන්නේද බොහෝ කල් සිටුනේක් වන්නේද එසේ සමගෙව ගැයුවේ ගැයිය යුතුය එය බොහෝ දෙනාට වැඩ පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පාව පිණිස දෙව් මිනිස්නට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. ඒ කවර දහම් දෙකෙක්ද යත් නාමංච රූපංච නාමයේද රූපයේද අවිජ්ජාච භවතණ්හාච අවිද්‍යාවද භවතෘෂ්ණාවද භවදිට්ඨිච විභවදිට්ඨිච භවදෘෂ්ටියද විභවදෘෂ්ටියද අහිරිකන්ත අහිරිකංච අනොත්තප්පංච අහිරිකේද අනොත්තප්පේද හිරිච ඔත්තප්පංච හිරියද ඔත්තප්පයද දෝවචස්සතාච පාපමිත්තතාච දුර්වච බවද පාපමිත්‍රයන් නැති බවද සෝවචස්සතාච කල්යාණ මිත්තතාච සෝච බවද කල්යාණ මිත්‍රයන් නැති බවද ආපත්‍ති කුසලතාච ආපත්‍ති මුට්ඨාන කුසලතාච ආපත්‍ති කුසලතාව වරහන් ඇතුලේ එවැද්දීමද ආපත්‍යුත්ථාන කුසලතාවද වරහන් ඇතුලේ එවතින් නැගී සිටීම දන්නා නුවණද සමාපatti කුසලතාච සමාපatti වුත්ථාන කුසලතාච සමාපatti කුසලතාව වරහන් ඇතුලේ සමවතුන් දැනීමද සමාපත්‍යුත්ථාන කුසලතාව වරහන් ඇතුලේ සමවතෙන් නැගී සිටීම දන්නා නුවණද ධාතු කුසලතාච මනසිකාර කුසලතාච ධාතු කුසලතාව ධාතුන් දන්නා නුවණද මනස්කාර කුසලතාව ධාතුන් මෙනෙහි කරන්නට දන්නා නුවණද ආයතන කුසලතාච පටිච්ච සමුප්පාද කුසලතාච ආයතනයන් දැක්මද ආයතනයන් දැන්මද පටිච්ච සමුප්පාදය දන්නා නුවණද ථාන කුසලතාච අට්ඨාන කුසලතාච ථාන දන්නා නුවණද අස්ථාන දන්නා නුවණද අජ්ජවංච ලජ්ජවංච සාජු බවද්ද ඍජු බව සිංහල තියෙන සාජු බව සාජු බවද ලජ්ජාවද සෙද සෙද සෙද කියලාත් කියන මොකද්ද සිංහල රජනේ සාජු අජ්ජවංච අජ්ජවංච කියන එක තමයි එහෙමයි සෙද සෙද කියන ලකුණ ලකුණක් තියෙනවා ඍජු කියන එකට. ඒක තමයි සාති. කාන්තිජ සෝරච්ඡංච ශාන්තියද සෞරත්‍යය වරහන් ඇතුලේ සිල්වත් බවද සාඛල්යන්ත පටි සාඛල්යංච පටිසන්තරෝච සාඛල්යය වරහන් ඇතුලේ මොළොක් වචන ඇති බවද පටිසන්තරය පිළිසඳරද අවිහිංසාච සෝචයංච අවිහිංසාව වරහන් ඇතුලේ කරුණාවද සූචි බව වරහන් ඇතුලේ මෛත්‍රියද මුට්ට සච්ඡංච අසම්පජඤ්ඤංච නටුවා වූ සිහි ඇති බවද නුවණ නැති බවද සතිච්ච සම්පජඤ්ඤංච සිහියද නුවණද ඉන්ද්‍රියේසු අගොද්වත්තර අගොත්තද්වාරතාච භෝධනේ අමත් භෝජනේ අමන් අමත්තඤ්ඤුත්තාච ඉඳුරන්හි නොවැසූ දොර ඇති බවද බොජුනෙහි පමණ නොදන්නා බවද ඉන්ද්‍රියේසු බුත්වද්වාරතාච බොහෝජනේ මත්තඤ්ඤුතාච ඉඳුරන්හි වැසූ දොර ඇති බවද බොජුනෙහි පමණ දන්නා බවද පටිසංඛාන බලංච භාවනා බලංච ප්‍රතිසංඛාන බලය වරහන් ඇතුලේ නොනුවණින් සැලිය නොහැකි නුවණද භාවනා බලය බවුන් වැඩිමින් තහවුරු පවද සති බලංච සමාධි බලංච ස්මෘති බලය වරහන් ඇතුලේ තරව සිටුනා සිහියද සමාධි බලය වරහන් ඇතුලේ සමාධියෙහි තහවුරු බවද ඒක තියෙනවා ඒකට පරිසංකාරයෙන් ගන්නේ අද මේ සති බලයේද සති බලංච සමාධි බලංච ඒ කියන්නේ බලවත් බවට පත්වෙච්ච සතිය සහ බලවත් බවට පත්වෙච්ච සමාධිය දෙක ඉතින් ඉන්ද්‍රිය ධර්ම දෙකක් ගැන මේ කතා කරන්නේ ඒ ඉන්ද්‍රිය ධර්ම දෙකේම තියෙනවා තැන් තැන් වලදී එක එක මට්ටම් වලට අගින තත්ත මේ සතිය ගත්තොත් මතක් කරනවා හැම වෙලාවෙම අටපොලක සඳහන් වෙනවා සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල. සති බලය කියලා කියන්නේ ඒකේ පස්වෙනි තැන. සතර සතිපට්ඨාන බල හතර සතිපට්ඨාන සති ඉන්ද්‍රිය ඊට පස්සේ සති බලය. ඉතින් එතෙන්ට යනකොට තමයි ලෝකක ලෞකික ලෞකෝත්තර පැත්තට දෙකටම සතිය මෝරන්නේ. එතකම්ම සාමාන්‍ය ලෞකික සතිය යන්න පුළුවන්. සතිපට්ඨානෙත් ලෝකෝත්තර පැත්තට යනවා. ඒ වගේම සමාධියක් ගත්තාම චිත්ත මිය චිත්ත මීමන්ත ඡන්ද විරිය චිත්ත මීමන්තා කියනකොට එහෙම නැත්නම් සති සමාධි ඉන්ද්‍රිය කියන සමාධි බලය කියනකොට සමාධි වර්ධනය සිද්ධ වෙනවා. ඉතින් මේකෙදී මේ සමාධි බල මට්ටමට යනකොට තමයි ලෞකික පැත්තේ ඉඳලා ලෝකෝත්තර පැත්තට පළවෙනි වතාවට සාකච්ඡා කරන්න පටන් ගන්නේ. ඒක නැත්නම් කෙල්ලෙක් වැඩිවියපත් වෙනවා වගේ. ලිංගික සැටියට වෙනස් වෙලා කෙල්ල ලොකු වෙනවා වගේ. ඒ සති බල සමාධි බලයට ගියාට පස්සේ ඒ පුද්ගලයාත් නැගිටවගෙන යන්න පුළුවන් ඒ සතියට. ඉස්සෙල්ලා පුද්ගලයා තමයි සතිය නැගිටවන්නේ පස්සේ සතිය පුද්ගලයාව නැගිටවනවා. සමාධියත් ඒ වගේ එයාට මොනවාක්වත් කරන්න හිතෙන්නේ බණ භාවනා කරන්න තල්ලුවක් බලවත් ශක්තියක් එන්න පටන් ගන්නවා. ඉතින් එතන මේ සම්දිස්ථානය. ඉතින් සම්දිස්ථානට එන්නේ ඉස්සෙල්ලා හරියට පෙට්‍රෝල් වේදම් කරන්න ඕන. හරියට මෙනෙහි කරන්න ඕන. හරියට පාරට දාගන්න දඟලන්න ඕන. මේ බලවත් මට්ටමට පස් වුණාට පස්සේ නතර කරන්න හිතෙන්නේ නැහැ. පාට දාගත්ත වාහනයක් අගෝ යන්නේ එකයි කියන්නේ. ඉතින් අන්නෙතෙන්ට යනකම් කෙනෙකුට සෑහෙන තල්ලුවක්. සෑහෙන ආයෝජනයක්. සෑහෙන මේ ගැම්ම ගෙනිලක් වෙනවා. බලයක් වුණාට පස්සේ තේරෙනවා මෙච්චර කල් ලෝක අල්ලගෙන මිරිකගෙන අල්ලගෙන හිටියට මේකේ විද්‍යාවක් නෑ මේක කලාවක් තියෙනවා කියලා. ලස්සනට එහෙම්ෙන් දාගෙන වැඩේ අරගෙන යන්න පුළුවන්. පරිසරය වෙනස් කරන්නෙත් නැතුව පිරිසත් එක්ක ගැටුමක් වෙන්නෙත් නැතුව වාද විවාද කරන්නෙත් නැතුව ලැබෙන හැම අවස්ථාවෙම සතිය වැඩෙන්න සමාධිය වැඩෙන්න වැඩ කරන්න පුළුවන්. ඉතින් ඒ මට්ටමටවත් යනකම් මේ මට්ටමටවත් යනකම් ගුරුවරයෙක් යටතේ ඉන්න කියනවා. එතකොට ගුරුවරයා මේක පෙන්ලා දෙන්න පුළුවන්, කියලා දෙන්න පුළුවන්. ඊට පස්සේ එයාට ඕනේ නම් දැන් සතිය විසින්ම මෙහෙවන තත්ත්වයට ගියාට පස්සේ උගලිකව දැනවට ගිහිල්ලා හරි කමන්නේ භාවනා කරන්න පුළුවන්. ඒ වැටෙන්නේ නැහැ කියන එක නෙවෙයි තියෙන්නේ. හුඟක් වෙලාට තමන්ටම තමන් නැගිටව ගන්න පුළුවන්. ඉතින් අර ඒ <clears throat> සති බල සමාධි බල මට්ටමට අධ්‍යුණු කරන්නේ නැතුව ගුරුවරයෙක් වෙන්න ගියොත් සීසාල පිසක් අමාරු වෙනවා. ගෝලිය ටිකක් ඉවරයි ගුරුනාංශෙත් ඉවරයි. ඉතින් ඒ නිසා ඒ <clears throat> සමාධි බල සති බල මට්ටමට එනකොට කෙනෙක් ස්වාධීන වෙන්න ගන්නවා ස්වෛරී වෙන්න පටන් අර ගන්නවා නමුත් ඒකෙන් අදහස් කරන්නේ යා අංග සම්පූර්ණ ගුරුරෙක් වෙනවයි කියලා. එතනින් තමයි පටන් අරගන්නේ. <clears throat> එතකොට තමයි තේරෙන ගොඩාක් වෙන ප්‍රශ්න ටික වෙලාවක් ඉන්නකොට ඉබේම විසඳෙනවා. ආයෙ කවුරුත් අහන්න ඕනේ නැහැ. හුවයි කියලා ප්‍රශ්නයක් නැහැ. එතකොට පුළුවන් ඕනනම් කාට හරි Taman දන්න දේ කියන්න බෑ හොඳටම කියලා දෙන්න ඕනේ. මම මේ යන්තම් අල්ලගත්ත විතරයි <clears throat> කවුරු හරි දන්න කෙනෙක් ගාවට කියලා විසගන්න මට පොඩ්ඩක් ප්‍රථමාදාර දෙන්න පුළුවන් මට ඉන්හිහට දොස්තරකම් කරන්න බෑ කියලා මේ බල මට්ටමට ගියාට පස්සේ යන්න පුළුවන් ශක්තියක් තියෙනවා ඉතින් ඒ නිසා මේ අඳුනගන්න එක සති බලය සමාධි බලය අඳුනගන්න එක හරි වැදගත් ඒක පිළිබඳව ඍජු අර්ථකථනයක් තියෙන්නේ මේ පටිසම්භිදා මාර්ගයේ පටිසම්භිදා මාර්ගයේ තියෙනවා පමාදේන කම්පතිචි සති බල විකිත්තේන කම්පතිචි සමාධි බලං කියලා. තමන් අතින් සතිය නැතුණයි කියලා ප්‍රමාදයට වැටුණයි කියලා සැලෙන්නේ නැත්නම් ඒක තමයි සති බලය කියලා කියන්නේ. හිත වික්ෂිප්ත උණයි කියලා සමාධිය නැතුණයි කියලා සැලෙන්නේ නැත්නම් ඒක තමයි සමාධි බලය කියන්නේ. ඒ නිසා සමාධි බලය පෙන්ලා දෙන්නේ අසමාහිතකමකින්. සති බලය පෙන්ලා දෙන්නේ සතිය නැතිකමකින්. ඒ නිසා භාවනා කරනකොට අපි කියන කොයි විලාකාරී මේ සමා සතියෙන් ඉන්න උත්සාහ කරනවා කොච්චරද කියනවා මම දැන් සතියෙන් නැහැ කියලා දැනගන්න තාක්කල්. දැනගෙනත් සැලෙන්නේ නැති දැනට ගියොත් ඒකට කියනවා සති බලය කියලා. ඒක හරි අමාරුයි. ඒක හරියට මේ විදුලිය උගන්වනවා කෙනෙකුට කරන්ට් එක වැදිලා බය නැති වෙනකම්. අත ගාලා කරන්ට් එක වැදිනවා බය නැහැ. ඊටකම්ම කියනවා විදුලිය අල්ලනවනේ හෑන්ඩ් ග්ලව්ස් දාන්න ඕනේ මේ මේ අඬුවේ අඬුවේට මේ ඉන්සුලේට් කරලා තියෙන්න ඕනේ ඔක්කොම විදුලිය උගන්වනවා. කරන්ට් එක වැඩිච්ච දවස් තමයි උට තේරෙන්නේ මේ ඔක්කොම කරන්නේ මේ කරන්ට් එක වැඩිනකොට ඔකට බය වෙනවා නම් එහෙම ඕ හෑන්ඩ් ග්ලව් දැම්මේ නැතත් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම කාර් එකක් එලවනකොට ලයිසන් එක හම්බ වෙන්නේ පළවෙනි ඇක්සිඩන්ට් එක වෙච්ච දවසේ. කොහොමද ඒකට වැඩ කරන්න ඕන පොලිසියට යන්න ඕන කොහොමද පොත ලියන්න ඕන කියලා දැනගන්නේ සුක්කානම දැනගැනීම නෙවෙයි. උන්ට ඇක්සිඩන්ට් එකක් වෙන්න ඕන. අන්න එදාට තේරුම් ගන්නවා ලයිසන් ගත්ත කියන්නේ මොකද්ද කියලා. ඒ වගේ සත්‍ය බලය ලැබෙන්නේ සතිය කැඩුනා කියලා අසතිය ඇති උනායි කියලා සැලෙන්නේ නැත්තන්ට අනේක. ඉතින් එක පැත්තකින් බලනකොට ඒක කවදාවත් සතු භාවනාදී කෙරෙන්නේ නැහැ. සමත භාවනාදී සාද වැඩගෙන අඬන එකයි කරන්නේ. මට ලැබිච්ච සතිය කැඩුනෝ කියලා. විපස්සනාවේදී පටන් ගන්නෙ කැඩුනට හදන්න පුළුවන් නම් කැඩුන එක ලිස්තර හානියක් වෙලා නැත්නම් නැවතත් ලීගෝ සෙට් එකක් කැඩුනට පස්සේ හදන්න වගේ වැල්ලෙන් හදපු මාලිගාවක් කැඩුනට පස්සේ හදන්න වගේ නැවත නැවත හැදීමේ නවමුතාවේ ලක්කාරකම එහෙම නැත්නම් ඒක අභියෝගයක් විදිහට සලකලා අන්ට වැඩි හොඳ නිර්මාණයක් කරන එක තමයි ඒ සති බලය කියලා කියන්නේ කවුරු මොන විදිහෙන් කැඩුවත් ඒක නැවත හදන්න පුළුවන්. එනිසා කැඩිච්ච එක ගැන අඬන එක නෙවෙයි කරන්නේ. නැති ගියා කුරට නාඩන්නේ තියෙන අකුර රැකගන්නේ කියලා මේ කියන කැලී ටිකෙන් කොච්චර ඉක්මනට නැවත ගොඩනග ගන්න පුළුවන්ද කියන එක තමයි සති බලය කියලා කියන්නේ. සමාධි බලයටත් ඒ අර්ථකථනයම දෙන්න පුළුවන්. මේකට මේ ස්නායු වෛද්‍ය විද්‍යාව කියන්නේ රෙසිලියන්ස් කියලා. රෙසිලියන්ස් කියලා කියන්නේ හිත වැටිච්ච වෙලාවක නැවත ආපහු ප්‍රකෘති தත්ත්වයටපත් වෙන්න කොච්චර වෙලා යනවද කියලා. අම්මා මැරුණාට පස්සේ, අතපය කැඩුණාට පස්සේ, එනතන් තුවාල වුණාට පස්සේ, නැත්නම් හතිය කැඩුණාට පස්සේ නැවත ස්ථායතක හදන්න පුළුවන් මම හදනවා කියලා අර ප්‍රකෘති මානසිකත්වයක් ඇති කරගන්න කොච්චර වෙලා යනවද කියන එක තමයි මිනිස්සුගේ දියුණුව කියලා කියන්නේ. එහෙම නැත්නම් මොනාරි උනාට පස්සේ ආවිසාත වෙනකන් අඬන කොටයි මේ වෙච්ච දෙයට සාප කරන්න ගියොත් ඉතින් ආත්මවාදයක් හදාගෙන එහා පැත්තක් හදාගෙන ඒ කවුරු හරි මට කරපු හිතාමතා කරපු දෙයක් කියලා හිතාගෙන චෝදනා කරනවා. නෑ මේ කැඩුනා මට ආයෙත් හදන්න පුළුවන්. කිසිම කෙනෙක් අවශ්‍ය නෑ. මං ස්වයම්භූව මගේම මට මේක හදන්න පුළුවන් කියලා විශ්වාසය ආපුවම අපි කියනවා ප්‍රමාදේන කම්පතිටි සති බලං. ප්‍රමාද වුණාට අප්‍රමාද නෙමෙයි ප්‍රමාද වුණාට කම්පා වෙන්නේ නැත්තම්. ඉතින් ඒක අපි නිස්සරණවනේ මොටෝ එකට දැම්මා. ප්‍රමාදේන කම්පතිටි සති බලං. පමාවට නොසැලෙනින් නොසැලෙනි නොසැලෙනි නොයි සති බලේ වේගය. ඉතින් ඒක දන්නේ නැති කට්ටිය සමාධිය කරනවා කියලා කඩ අඬනවා සතිය කරනවා කියලා අඬනවා. ඉතින් අපි බබා ආස්වාසාලනවා. කමන්නේ කමන්නේ ඕක නංගන්න එපා. ඔය ආයෙත් ඔක හදලා දෙන්නම් කියලා ආස්වාසන එක තමයි කමටහන් සුද්ධ කරනවා කියන්නේ. ඉතින් බබාලා දිගට ලයිස්තු ලියනවා අරක නිසා කැඩුනා මේක නිසා කැඩුනා අරක නිසා සමාධිය නැතුණා මේක නිසා සමාධිය නැතුණා කී කිය. ඉතින් කිනෝ එක කොයි තාලෙට කැඩුනත් ඒ කැඩෙන කැඩෙන යම්තාක් අධර්ම බලවේගයක් තියෙනවා නම් කැඩෙන යන්තා කෙලස් තියෙන එක්කෝඩම වැඩි සතිය බලවත්. මොකා කැඩුවත් හදන්න පුළුවන්. එහෙම නැත්නම් ওই සමාජයේ සමාධි බලයක් වඩපත් වුණාට පස්සේ ලෝකෙ තියෙන වික්ෂිප්තතා සේරටම වැඩි උඩින් හිටිනවා. ඉතින් ඒක ඇත්තම කියනවනම් තමන්ගේ පෞරුෂත්වය හඳුනා ගැනීම. එහෙම නැත්නම් අපි හිතනවා මේක අසවලාගේ ආශිර්වාදයෙන් කරන්න පුළුවන්. මේ දන් දීලා කරන්න පුළුවන්. මේ මෛත්‍රී බුද්ධ ශාසනය කරන්න පුළුවන්. මේ කියලා අසවල් ගුරුවරයා ගාව කරන්න පුළුවන් කියලා කවුරුවක්වත් නැහැ. තමයි ළඟමයි තියෙන්නේ ඒක. නමුත් එතෙන්ට එන්නේ සාමාන්‍ය සමාධියට ගිහිල්ලා සමාධි ඉන්ද්‍රිය හැදිලා සමාධි බලයක් බවටපත් වෙනකොට තමයි තේරෙනවා මේක උප්පත්තියෙම ඇතුලේ තියෙන බලයක්. එක් එක්කත් විශ්වාස කරන්නේ නැති කෙනාට පුතඥය කියලා කියනවා. ඒක විශ්වාස කරන පණ ගන්න ගත්තේ කෙනාට ශේක පුද්ගලයි කියලා කියනවා. මේ තා මේක දැනගත්තේ නැති ක්‍රියාවත් කරපු නැති පුද්ගලයාටත් ඒක 100ට 100ක්ම කියනවා මට වගේම කියලා පිළිගන්නවට rahat වෙනවා. හැම කෙනා ළඟම ওই බල සේරම තියෙනවා. ඉතින් අපිට අර හිතේ තියෙන මේ ප්‍රභාස්වරේ පේන්නේ නැහැ. අපිට පේන්නේ හිත වසාගෙන තියෙන අඳුරු වලාව, කච්චල්, මඩ, එහෙම කහට, එහෙනම් මලකඩ. පිටු තියෙන මලකඩ ටික දැක්කම හිතෙන්නේ මුළු එකම මලකඩ කියලා. නෑ, ඇතුලේ තනිකර දඹරත්තරම තියෙනවා. ඉතින් අන්න ඒක දැක ගන්න පළවෙනි වෙලාව මං ඇතුලේ මේ සියලු තථාගත බල තියෙනවා. සරුවඥ බල තියෙනවා. රහත් ශක්තිය තියෙනවා. මුනික්ලේශී. ඉතින් මේ පිට තියෙනවා බල බල කතා කරන ගත්තාම අපි කෙලෙසේ සමාදන් වෙන තාක්කල් එහෙම නැත්නම් කියනවා නම් අකුසල් සමාපත්තියට යන තාක්කල් සත්‍ය බලය සමාධි බලය ඉන්නේ නැහැ. අනුන්ගේ වැරද්දයි තමන්ගේ වැරද්දයි ගැන කතා කර කර ඉන්නවා. නැත්නම් ඒ ඔක්කොම පැත්තක දාලා ওই දෙන්න තුලම සම්පූර්ණ බුද්ධත්වයේ තියෙනවා. නික්ලේශී බව තියෙනවා. ඒකේ පළවෙනිම දුරට වැඩුම දැක්ම එන්නේ සති බලයෙන් සමාධි බලයෙන් ඉතින් ඒක ඇති කරලා දීපු ගුරුවරට අපි වඳිනවා ඒක මේ මතු කළ දුන්නත් ගුරුවරයා කරන දෙයක් නැහැ ගුරුවරයා කරන්නේ උඹලඟ මේ උඹලා ඉන්න බින්ද ඉඩමේ මණිකක් තියෙනවා කියලා කියන එක විතරයි මණික හාරලා ගන්න කොඹ වැඩි ඔබට ඕන නම් තාමත් මණික තියෙන බව විශ්වාස කරන තු හිඟා කකා ඉන්න පුළුවන් ඉඩමේ හාරන්න දෙන්නේ නැතුව ඉතින් බුද්ධ ශාසනයක් ආවම හාරන පිරිස වැඩි ඒගොල්ලෝ දැනගන්නවා manussත්ත්ව ප්‍රතිලාභේම නිවනක් කියලා. මිනිස්සු උනාට පස්සේ ආ තාරත්‍රයන් තියෙනවා සම්බේයකට ගණන් ගන්න දෙයක්. ඒ ඔක්කොම සත්‍ය බලයට සමාධි බලයට යටයි. කොයි විලාකාරී සත්‍ය බලය සමාධි බලය නැගිට්ටට පස්සේ අපිට තේරෙන්න පටන් ගන්නවා මේ උප්පත්තියෙම ඒකට කියන්නේ ජම්ම දායාදයක් කියලා. සති බලය සමාධි බලය ජම්ම දායාදයක් අපේ තියෙන අර නැස්චාර්ත්‍ය නිසා, හීනමානිය නිසා, ඉච්ඡාවංගත්වය නිසා මේ ආත්ම නම් කරගන්න බැරි වෙයි. එහෙම නැත්නම් මට මේ පැවිදි වෙන්න නැතුව කරන්න බැරි වෙයි. එහෙම නැත්නම් මට මෛත්‍රී බුද්ධ ශාසනය නැතුව කරන්න බැරි වෙයි කියලා අපිට ලයිස්තු හදලා දෙන එක තමයි බුද්ධ ආගමෙන් කරන්නේ. බුද්ධ ආගම අපිට නිදහසට කරුණු ලයිස්තු හදලා දෙනවා. ඒකල කියනවා ඒක කරගන්නම් දැන් අපේ පින්පෙට්ටියට කීයක් හරි දාන්න. නැත්නම් අසවල් පින්කම කරන්න. අර අදිෂ්ඨානය කරන්න කිය කිය මේ নানা ආකාර මේ බබල නලවන කතා තමයි බුද්ධ ආගම කියන්නේ. අර සත්‍ය බලයයි සමාධි බලයයි තියෙනවා සාම දැක්කේ නැති වුණාට සාක්ෂාත් කරන්නේ නැති වුණාට හැම කෙනා ගාම තියෙනවා කියන එක තමයි බුද්ධ ධර්මය කියලා කියන්නේ. ඉතින් මේ දකින්න වෙලාව තමයි Taman තුනම බුද්ධ ආගමට වැඩි බුද්ධ ධර්මයේ දකින්න වෙලාව වෙනකොට ওই සති බලයයි සමාධි බලයයි තමයි එන්නේ. ඉතින් ওই දෙකෙන් සමාධි බලය බොහෝ සිත් ගන්නසුළුයි. මුගදෙනෙක් මත් වෙලා ඉන්නේ ආගම කියලා, දර්ශනය කියලා, පැටලිලා ඉන්නේ සමාධි බලයට යන්න කියලා. මොකද සති බලයේ තියෙන කෙනාට විතර සමාධි බලය ලැබෙන්නේ. ඒ නිසා ලේසි වැඩේ සති බලය ඇති කරගන්නේ. සති බලය ඇති කරගත්තට පස්සේ අනිවාර්යයෙන්ම සමාධි බලය එනවා. මොකද සමාධි බලයට ආසන කරනවා සති බලය. ඉතින් ඒක තමයි මේ බය කට්ටිය. මොකද සති බලයට ගිය ගමන් ගුරයි ගෝලයයි සමාන වෙනවා. සති බලයේ ගිය ගමන් සාක්ෂාත් කරපු එක නැති එක සමාන වෙනවා. තියෙන එක නෙදී සාක්ෂාත් කරුවත් නැත්නම් තියෙන එක නේ. ඒ නිසා මේ සති බලයේ තියෙන කෙනාට සති බලය තිබුණා කියලා දැනගත්තත් නොදැනගත්තත් යාළඟ තියෙනවා. දන්නේ නැති එක්කන හිඟා කරනවා. දන්න කෙනා මහේසාක්‍ය ලීලාවෙන් හැතිරෙනවා. ওই කොච්චර කරවත් මම කවදා හරි සතු බලයට යනවා මම ළඟ තියෙනවා කියන. අන්නේ විශ්වාසය ඇති වෙන එක තමයි ඊට ඉස්සලා කියන්නේ. මොකද ලස්සන වචනයක් ඒ තියෙනවා මේ නොසැලෙන බව. පටිසංකාන බලය කියන්නේ සැලෙන්නේ නැහැ. මේ වෙලාවේ සතිය නැතුණාට කියලා ප්‍රශ්නයක් නැහැ. මම සතිය උරුමකාරී. මට ඕක තව ටිකකින් එනවා. උන් දැන්ම ඵලයන් කියලා පටිසංකාන බලය තමයි අදිමොක්ඛය කියලාත් ඒකට කියනවා. කුසල ඡන්දය තමයි ඒකට ටූල් එක. වැඩ කරගෙන යනවා 100ට 100ක් සතිය කැඩලා තියෙද්දි බොහෝ මුනන්දුන් වැඩ කරන යන පොඩ්ඩකින් එනවා. එයා තව දැන් දැන් කරවල වුණාට හිත ඉර පායනවා. ඒ නිසා උදේ වැහපු දැන් හවසට හඳ පායනවා. හිඟන කොටත් උණු උණුපත් කන්න ලැබෙනවා කියලා හින්දා. අපි හිඟන කොටත් අපි හිඟන කොටත් උණු උණුපත් කන්න ලැබෙනවා. මේ උදේ වැහපු දැන් හවසට හඳ පායනවා. ඒ නිසා ඕන එකෙන් බයිලා කියාගෙන අඬා ගත්තා වයි. අපි හරියට සති බලයක ඉන්නා වගේ වැඩ කරන ගියාම සති බලය ඉබේම එනවා. ඒකට කියනවා පටිසංකාණය කියලා. දැන් සතිය නෑ. ඒක හොඳටම දන්නවා. අපි දන්නවා සතියට මම නැතුව ඉන්න බෑ කියලා. ඔයා තව ටිකකින් එනවා. ඒ නිසා නැති වෙලාවෙත් ඉන්නවා තියෙන කෙනෙක් වගේ. ඉතින් අන්නේ ශක්තිය වැඩෙනවා එන්න එන්න සීක තත්ත්වෙන්ද ආශේක තත්ත්වයට යනකොට සතිය නැති වෙලාවේ ගෝක උනන්දුයි. දැන් දන්නවා මම දැන් අසරණ වෙලා තනි වෙලා ඉන්නේ කියලා. ඒ නිසා අපේ මොලේ 100%ක් වැඩ කරන්නේ අපි අතරමං වෙච්චාම කියන. ඔය යන්ත්‍ර උපකරණ තියන ගෑණී කටටක් දාගෙන මේ ඩ්‍රයිවර් එක්ක එහෙම නැත්නම් මේ මැප් එක අතේ තියන්නilla මොකක්වත් වැඩ කරන්නේ නැහැ. ඔළුව තන්නේ කර මේ මැට්ටා. අසරණ වෙච්ච වෙලාවේ 100%ක් වැඩ. එනිසා කියනවා මොලේ ඉස්සරහට ට්‍රාන්ස්ෆර් කරන්න එහෙම ගියොත් දැන් හෘද වස්තුව ට්‍රාන්ස්ෆර් කරනවාගේ මොලේ ට්‍රාන්ස්ෆර් කරන ගියොත් පුළුවන් නම් පොලිටිෂියන් කෙනෙක්ගේ මොලේ ගන්නයි කියලා තියෙනවා කවදාවත් වැඩ අරගන්නේ නැහැ. brand new. ඔය මහන්සියලා වැඩ කරන මේකේ මොලයක් එහෙම ගන්න එපා. ඒ ගන්න දෙයක් නැහැ. මොකද ඉන්නේ ඇත්තට වැඩ අරගෙන තියෙන්නේ. ගන්නවා නම් brand new මොලයක් ගන්න politician කෙනෙක් කි වැඩ ගන්න කියලා කියනවා. ඒකට උගේ එක කවදාකවත් වැඩ කරන්නේ අපි වැඩ ගන්නේ අසරණ වෙන්න ඕන. අපි අසරණ වෙනාට බයයි තමයි රක්ෂණ සංස්ථා හදාගෙන බැංකු ගෙනින් තියාගෙන කසාද බැඳගෙන පොත් ලියාගෙන ස්ථාන හදාගෙන ශිෂ්‍යෝ හදාගෙන ඉතින් තහවුරු කරන්න හරි. තහවුරු කරන්න කරන්න මැට්ටා. ඒක කියනවා මේ කියනවා ආසවට්ටානීය ධර්ම කියලා. මනුෂයා මෙත් ඇහි වෙන ධර්ම ටික ඔය. මුකුත් නැතුව කරකොල ඇතැයි වගේ කැලේකට දැම්මට පස්සේ කොහොමද ඉන්නේ? අන්න එදාට ප්‍රතිසංකාන බලය එනවා. අන්න එදාට සති බලය එනවා. ඒක නිසා සරුවචාන්සේ සඳහන් කරලා තියෙනවා අමෝරාවෙන් හරි සත්‍ය වඩපු එකනාට සත්‍ය වඩපු එකනාට ඒක තේරෙන්නේ අසාධ්‍ය ලෙඩක් හැදිච්ච වෙලාවට. එදාට කවුරුත් අසන්න වෙනවා. අන්න එදාට සතිය ඉන්නවා කනගාව. ප්‍රයකටද එතකන් අපිට සතිය ඕනේ ගෑණි ඕනේ. සතිය ඕනේ සල්ලි ඕනේ. සතිය ඕනේ බැංකු ගිණුම ඕනේ. ඒ ටික තමයි හදන්නේ. ඔය එකක්වත් ඉතුරු වෙන්නේ අසරණ වෙනකොට සතිය කියන. එතකොට එතකොට ඒ සතිය සති බලයක් බාටපත් වෙලා තියෙනවනේ. එයාට හිතනවා ලෙඩ වෙච්ච එක හොඳයි. ඒක ධර්මමේ විවේකයක් කියලා. අසරණ වෙච්ච එක හොඳයි. දන්න කියන කෙනෙක් කිට්ටුවක නැහැ. පුදුම විවේකයක් තියෙනවා. සරුවචන්සේ සඳහන් කරනවා මං යන පාරේ ගව් තුනක් දුරට ඉස්සරහට කවුරක්වත් පේන්න නැත්නම් පිටිපස්සට ගව් තුනක් දුරට කවුරක්වත් පේන්න නැත්නම් මොන තරම් විවේකයක්ද මට ඕන වෙලාවට මල මූත්‍රා පහ කරන්න පුළුවන් කියලා තියෙනවා. එච්චරයි අපි කියලා තියෙන්නේ. නිවන් දකින්න පුළුවන් ධ්‍යාන ලබන්න පුළුවන් මාර්ගඵල ලබන්න පුළුවන් නෙවෙයි මට අවශ්‍ය ලාට මල මුත්‍රා පහ කරන්න පුළුවන් කියලා. දලේලම තුමාගේ කතාව කියව මං ඊයේ හම්බෙලා ඒ කියලා තිනවා අපේ පැතිවල වැසිකිලි නෑ. කවදාකවත් ඉතින් අපි එළිය තමයි වැසිල් කරන්නේ. මට මතක අවුරුදු දෙකේ විතර වයසේදී වැසිලි කරන ඔටුවෙත් දැකලා බාවිච්ච ගමන් කක්ක කර කර ගේ ඇතුළට දිව්වලු. අම්මා මුළු ගේම හේදුවලු. වින්නබු අම්මලා කවදාකවත් දැකන්න නෑතුළු. අම්මා මගේ නම් වෙනි දරුවා මං. දරුවා වැදුවේ ගෙදරදී වින්නබු අම්මා කෙනෙක් නෑ. අම්මා කවුරුවත් දන්නෙත් නෑ. එහෙම තමයි මං හැදුනේ. මං ඉපදෙනකොට මොනම විශේෂ ලක්ෂණයක්වත් පහළලා නැතිලු. මේ ලෝකේ පළවෙනි මිනිසයා ඒ ස්වභාවික දෙයක්. දැන් අපි ළමයා හම්බෙන්නේ ඉස්සලා කූරු ගහලා බලනවා කොල්ලෙක්ද කියලා බලලා එමුණ නිල් පාට රෙදි හොයනවා. නිල් පාට බේසන් හොයනවා. නිල් පාට ප්ලාස්ටික් කෑලි හොයනවා. කෙල්ලක් නම් රෝස පාට හොයනවා. ඊට පස්සේ බැංකු ගිණුමක් හදාගෙන නෝනගේ ස්පිරිතාලේ තියාගෙන මහත්තයා ඊට වැඩි ළමයට <laughs> නෝන ළමයට තම්බි ඊට වැඩි අමාරුයි. මුළු කන්තෝරේටම ඔෆිස් එකටම අමාරුයි. අයියෝ මේ ගස් උඩ රීරියක් වැදනවා දැක්ක මං අර දූරියන් ගහ උඩ. රිලෙවි පැටව වදනවා. එච්චරයි. ආයක මොකක්වත් නැහැ මේ ආයේ බලාගෙන ඉන්න. <laughs> රිලෙවි තනියම වෙන්න පුකම් කරගන්නවා. මම බලාගෙනකොට මට බැන්න හොඳට මම ඔබේ මොනවද බලන්නේ පළයන් පැත්තකට යන්න කියලා. මම ඊට පස්සේ ඇවිල්ලා ඔරෙන් ජලිලියක්ෙන් බලන්නේ කියලා. හරි නෑ මේක රිලෙවිට මොකද මොකද වාගේ මම බලයි. ඉතින් මට වෙන්න අපේ ගෑණිකොට ළමයි හම්බෙන්න ගියාම මේ තියෙන දෙල්ලමයි. මේ රිලෙවියක් වදනකොට දලයිලාම වදනකොට මොකක්ද? ඒ වගේ තමයි පටිසංකාන බල ආවට පස්සේ ওই භාවනා මධ්‍යස්ථාන ගුරුවරු මොකක්වත් ඕනේ කරන්නේ අසරණ වෙන්න ඕනේ. කරකොල අතාරින්න ඕන. අන්න එදාට තේරෙනවා මට කොච්චරක් මේ දැන් ඉතින් කවුරුත් නැහැ මම මේක ගොඩ ගන්න ඕනේ කියන තමන් ගැන විශ්වාසය එනවාද කියලා. අසරණ වෙනකොටම බයගොල්ල මැරිලා ඉවරයි. පුපුරලා නැහින්නේ. heart attack වෙලා නැහින්නේ. ඉතින් කරන්න දෙයක් නැහැ. අසරණ වෙච්ච වෙලාවේ තමයි ඔන්න බුද්ධ සරණ තියෙන්නේ, ධර්ම සරණ තියෙන්නේ, සති සරණ තියෙන්නේ. සති බලය තේරෙන්නේ මම කොච්චරද සති බලය කියනවා කොයි වෙලාවෙ මම අසරණ වේදෝ කියලා ප්‍රාර්ථනාවක් තියෙනවා. මේ පිටිසකින් අයින් වෙලා ගණයා කැදේ වෙන් වෙලා කුලයා කැදේ වෙන් වෙලා මාව කොයි වෙලාවෙ අසරණ වේද? ඒක ලෙඩ වෙන එක හොඳයි. වයසට යන එක හොඳයි. මරණ එක හොඳයි. මේ සෙනඟින් අයින් වෙන එක හොඳයි. සෙනඟ නරක නිසා නෙවෙයි. ඒක කවදාකවත් වරදලා තේරුම් ගන්න එපා. මේ සෙනඟ නරක නිසා නෙවෙයි. සෙනඟට කරන්න පුළුවන් වෙන්නේ චීන සතිය කඩන එක විතරයි. චීන සමාධිය කඩන එක විතරයි. නිසා පුළුවන් නම් හුදකලාවෙන් දන්න දහං ගැටයක් දාන්න. ඊටු සති බලයට යනකොට තමයි කෙනෙකුට ප්‍රතිසංකාන බලයක් එන්නේ. ඇයි මේ බුදුරජාණන් වහන්සේ අරණ්‍යගත වෙන්න කියන්නේ? දුක්ඛ මූලගත වෙන්න කියන්නේ. මේ අරණ්‍යේ ඉඳගන්නේ අපි දැන් කතා කරන්නේ. ඒත් ගණය හැදිලානේ. ඒත් කුලය හැදිලානේ. ඒත් වැඩනේ. පුළුවන් නම් ජාම බේරගනි. වමට සිග්නල් දාපන් දකුණට කප්පම් ඵලයක්. එහෙම නැත්නම් පිටිපස්සේ එනවා. ඒ සති බලය ආවට පස්සේ ඇත්තටම සෙනඟක් එක්ක හිටියයි කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් යාට තේරෙනවා නොමිලේ ලැබෙන අනුග්‍රහය තමයි සෙනඟ නැතිකම. ජන ජනප්‍රිය නෙවෙයි ජන අප්‍රිය වෙන්න. ජනයා කරේ බැඳෙන්න බෑ. එතකොට තේරෙන පටන් ගන්නවා සත්‍ය බලය නිකන් රැස්සමහලාවක් වීදෙන්නා වගේ තනි වෙන්න තනි වෙන්නේ මුදල ලස්සන වෙනවා. වැඩ ටික තමන් කරගත්තා විවේක වෙනවා. එහෙම නැත්නම් අපි හිතන්නේ මේ අතට පයට වැඩ කාර්යය ඇතුව ඉස්සර පස්සර මේ අපේ අම්මා ඉන්නකොට කියන්නේ අලුයන් දුරේ හැන්ද ඇදුරේ කියලා. අලුයන් දුරේ කියලා කියන්නේ උදේ පාන්දර ගහන බෙරේට. හැන්ද ඇදුරේ කියලා කියන්නේ බෙර ගහන මිනිසුන්ට ඉන්දිකන් දීලා තියෙනවා. උදේට ඇවිල්ලා බෙර ගහලා යන්න ඕනේ හැන්දට ඇවිල්ලා බෙර ගහන්න යනවා. ඉතින් අලුයන් දුරේ හැන්ද ඇදුරේ කියලා කියන්නේ ඉතින් මොනවද මේ නිින්ද ගම් දීලා මේ මිනිස්සු ඇවිල්ලා මේ ස්ථානේ බලා ගන්න. ඉතින් මොකක්වත් නැතුව තනි වෙච්ච වෙලාවේ ඔන්න සති බලය, ඔන්න සමාධි බලය තියෙනවා. ඉතින් හිතන්න කියනවා ලෝක ජනගහණයෙන් කීයට කී දෙනෙකුටද අඩු ගන්න සත්‍ය බලය කියන එක අහලා තියෙන්නේ සත්‍ය බලය තියෙන එක කරගන්න ඕනයි කියන්නේ සත්‍ය බලය ලැබිලා තියෙන්නේ. ඒ නොලැබිච්ච අනික් කට්ටිය සත්‍ය බලයක් ගැන දන්නේ නැතුව කහණිවල වල බර්ත්ඩේ පාටිස් වල ගත කරන මිනිස්සුන්ට ප්‍රපංච විතරමයි ඉතුරු වෙන්නේ. ලිත්‍රම ප්‍රපංච කරනවා. කරපු වැරදි අනුන්ගේ කරගන්න තියෙන දේවල් මේ මෙයා තමයි මට මේක මේ කරදර කිරුවේ මෙයා තමයි මට සැප දුන්නේ කිය ඔක්කොම පිට. ඉතී ප්‍රපංච ලෝකෙට බුදුන් කියන්නේ ප්‍රපංචාපිරතෝ මගෝ මුර්ගයක් කියලා. ඒ විදිහට කල්පනාවෙන් බරිත සතිය නැතුව ගත කරන වෙලාවේ මුර්ගෙක් කියලා කියන්නේ. ඒ කියනවා රෙප්ටිලියන් කියලා. මේ රෙප්ටිලියන් කියලා කියලා කියනවා රෙප්ටල් රෙප්ටයිල්ස්ට එහෙම නැත්නම් උර්ගයින්ට තව සතෙක් පණ පිටින් කන්න පුළුවන්. එතන උරගෙයින්ගේ බලවතාගේ හක්කේ තමයි දුර්වලයි මැරෙන්නේ. ඉතින් මේ ප්‍රපංච කරන මනුස්සය තුර්ගෙක් වගේ මේ මනුස්සය තව කෙනෙක් මරනවා කියන එක ඉච්චර ගාණක් නැහැ. මොකද අර ආවේගින ජීවත් වෙන්නේ. සත්‍ය බලයේ සමාධි බලයේ ඉන්නකොට යාට තියෙනවා ආවේග වෙන්නේ සෙනගත් එක්ක හිටියොත්. හැබැයි මෙහෙම එක්කුත් තියෙනවා. සෙනගක් එක්ක ඉඳලා ඉඳලා ඉඳලා තනි වෙනකොට තනිකන් දෝෂේනකොටත් ආවේගයක් එනවා. ඒක තමයි අද තියෙන සයිකියාට්‍රික් ප්‍රොබ්ලම් එක. අද මිනිස්සුන්ට කවුරුත් නැති වෙන ලක්ෂණවලට බීතිකාවක් එනවා. ඉතින් සයිකියාට්‍රිස්ට් වලට කරන්න දෙයක් නැහැ. සයිකියාට්‍රිස්ට්ුත් ඒ ලෙඩේ ඉන්න කෙනෙක්. ලෝකේ ඉන්න සයිකියාට්‍රිස්ට්ලා ඔක්කොම ඒ ලෙඩේ ඉන්න කට්ටිය. ඒගොල්ලොත් කියලා තියෙන්නේ සෙනඟ මැදට ගිහිල්ලා මේ බය අරගෙන ඉගෙන හඩු ගඳ එන්න ඕනේ සයිකියාට්‍රික් නොවෙන්න. කාගේ හරි ගඳ ගඳ දෙන හරි ඉන්න ඕනේ. එතකොට බොහොම සනීපයක් දැනෙනවා. හඩු ගඳ නැති විජන වායතට ගියම තනිකන් දෝෂ. ඌට ඉතින් පිරිත් නූල්කට ගහන්න වෙයි. ඇප නූල් දාන්න වෙයි. පඳුරු අයින් කරන්න වෙයි. පාළුවත් තනිකමක් දැනෙනවා. සති බලයේ සමාධි බලයේ නකොට ඒ දෙක නැහැ. තාම නිවන් දැකලා නැහැ. තමන්න තේරෙන්න පටන් ගන්නවා මේ පාළුව තනිකම කියලා කියන්නේ හුදකලාවට නමක්, විවේකයට නමක් මේ කාගෙන්වත් කොන් වීමක් නෙවෙයි වෙලා තියෙන ධර්මයට සමීපීමක් කියලා. ඉතින් ඒක Taman තුලින්ම ඇති වෙනවාද සුතමේ වශයෙන් ඇහෙනවාද කියන එක වෙනම දෙයක්. මෙතනදී වෙන්නේ සුතමේ වශයෙන් ඇහෙන එක. නගරෙන් ආපු අපි එක තැනකට එකතු වෙලා අහනවා බුදුහාමුදුරුවෝ කියන දේ. මෙන්න මෙන්න සමාධි බලය කියලා එකක් තියෙනවා සති බලය කියන එකක් තියෙනවා. මේක වඩාගත යුත්තක්. දැනට තියෙන ඉච්ඡරම සති බලය සතියක් නෙවෙයි දැන් තියෙන සාමාන්‍ය සති මාත්‍රය. වඩාන වඩානවන සති බලයට නෙක එතන හිටින්නේ නැහැ ඒක ආයෙ බිමට බහිනවා. ඉතින් ඒකෙදී කියනවා සෝවාන් වුණාට පස්සේ සතිය මේ සම්මස්සන ඥාණයෙන් පල්ලෙහාට වැටෙන්නේ නැහැ කියලා. රහත් වුණාට පස්සේ උද්‍යප්පේ ඥාණයෙන් පල්ලෙහාට වැටෙන්නේ හිත වැටෙන්නේ නැහැ. මේ මේ මට්ටමේ තමයි අතර වෙන්නේ. ඒ කියන්නේ බල්ල කට්ටේ අල්ලනවා ඉතින් යාර. ඉතින් ඊට පස්සේ ආඩයි භාවනා කරන්න ඕනේ හිත තියෙන්නේ අර එක තලයක. එයින් පල්ලෙහාට වැටෙන්නේ. එතකොට සමාධියක් තියෙනවා. එයා දන්නවා ඒක ඕන වෙලාවක කොට ගහ ගන්න පුළුවන් කියලා. දැනට සාක්ෂාත් කරලා නැහැ නැත්නම් මාර්ගඵල සමාපත්තිය නෙවෙයි ඉන්නේ. මොකද එයා දන්නවා ඒක මගේ බුද්ධියට සින්න වෙලා තියෙන ඕන වෙලාවක ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා මේ පුද්ගලයාට කැඩුනයි කියලා සමාධිය ගන්න කියලා ඉතර ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ කියලා සමාධිය කඩන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ වගේම නැවත උත්සාහ කරනකොට ආයෙ සමාධි කැඩිච්ච සමාධිය ඉඳලා එනකොට ආයෙ බිග්ිනර්ස් මයින්ඩ් දා ගන්නවා. ආයෙ ආධුනිකයෙක් වගේ වැඩ කරනවා. ඒකල්ලි වෙලා ඒ Tamanට උරුම ඒ කියනවා මේ ගෝචර භූමිය කියලා යන්න පුළුවන් ගතියක් එනවා. ඉතින් ඒ වගේ දෙයක් සති බලයක් සමාජ බලයක් මේ වගේ බාහන මධ්‍යස්ථානයකින් දෙන්න පුළුවන් වෙයිද නැද්ද කියන එක ඒක ටිකක් ඉහළ මට්ටමේ මේ ඉහළ මට්ටමේ බලාපොරොත්තුවක්. අපි සාමාන්‍යයෙන් මේ වගේ තැනකින් බලාපොරොත්තු වෙන්නේ සති මාත්‍රය දෙන එක විතරයි. ඊට පස්සේ ඒක මේ සත්‍යපට්ඨාන සත්‍ය, ඉන්ද්‍රිය සත්‍ය, බල සත්‍ය බවට පුද්ගලික වශයෙන් නගිනවා. ඒකේ එක එක නාගේ එක එක මට්ටම් වල නගින්නේ. නමුත් ඒවා මේ වර්ගීකරණය කරලා ඒවා නිර්වචනය කරලා ඒ තැන් වල පෙන්නනවා. සාමාන්‍ය බුද්ධිය ඇති කෙනා සත්‍ය කිව්වහම කොයි එකද කියන්නේ කියලා දන්නේ නැහැ. සති මාත්‍රයේද මේ කතා කරන්නේ ඉන්දිය සතියේද මේ කතා කරන්නේ සති බලයේද මේ කතා කරන්නේ බොජ්ජංග සතියද කතා කරන්න කියලා දන්නේ නැහැ. ඉතින් කමඨාන් සුද්ධ කරනකොට හොඳට අහන්න ඕනේ. අහනකොට තමයි බලාගෙන ඉනකොට තේින්නේ මෙහා මේ කතා කරන මෙන්න මෙතනයි කියලා. එතකොට යාර කියලා දෙන්න පුළුවන් ඊගාව මට්ටම. එහෙම නැතු මේ සාමාන්‍ය බුද්ධින් කිව්වොත් මට සතිය තියෙනවා කියලා. તો හොඳයි කිය හැකි. හැබැයි හරියටම කියන්න බෑ. හරිය රත්තරන් කිව්වට කැරට් කීයද කියලා චෙක් කරනවා වගේ චෙක් කරන්න. චෙක් කරනකොට වැදගත් තැනක් තමයි සති බලය කියන්නේ. ඉතින් මම ඒකෙන් මගේ අදහස් දැක්කේ නතර කරනවා. මම ආරාධනා කරනවා විවෘත ධර්ම සාකච්ඡාවට මේ සති බලය සහ සමාධි බලය මත හෝ එහෙම නැත්නම් තම තමන්ගේ භාවනාවට අදාළ ජීවිතයට අදාළ ප්‍රශ්න තියෙනවා නම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා හිටනවා. අවසරයි කාලස. ඊට අමරේ සනාවේ කර්මයේ කර්ම නිමිත්ත ලැබෙන නිමිත්ත ඒක මරණාසන්න කොහොමද ඒක කර්මයේ කර්ම නිමිත්ත ලැබෙන නිමිත්ත කියන එක ඒ වචන තුනෙන් මේ ඒක මරණාසන්න මොකට කොහොමද කරන්නේ සාමාන්‍ය පුතේ කියලා තියෙන්නේ මේ කර්ම නිමිති ගිම කරලා නැති කෙනා කර්ම නිමිති ගමති නිමිති දන්නේ නැති කෙනා මරණ වේලාවේදී තමන්ගේ ජීවිතයේ සිදුවෙච්ච උච්චතම දෙයක් හිතට එනවා. මුද්දම පිංකමක් හෝ නරකම දඩ කරනවා. ඒක ඊගාවට භවය ඇති කිරීමට හේතු වෙනවා. ඒකට නිදර්ශනයක් පුත්‍රයන්වන්සේ පෙන්නනවා. දැකලා තියෙනවද දන්නේ අනුරාධපුරපැත්තේ හරක් ගාල. වටේට කටුකම්බි ගහලා තියෙනවා ගොඩැල් එක. එහෙම නැත්නම් මේ ගෙවල් හදලා එක එක බැඳිල්ලක් නෑ ගාලා ගොඩැල්ලක තියලා තියෙනවා. ගල් මතුරක් ආවොත් යට වෙන්නේ නැත්නම් කටුකම්බි යටක් ගහලා කඩුල්ලක් කියලා. දැකලා තියෙනවා. ඒ අරක මේ ඒ ඵලය ගන්නවද පුරගත්තේ ඉතින් ඒකේ දැන් ගොපල්ලා උදේ ඇවිල්ලා දොර අරන වෙලාවට හරක් ටික සේරම තැරන්දිලා ඉන්නේ දොර ගාව. ඉතින් දොර ගාවේ ඉන්න එකත් අල්ලු වෙනවා එළියට. දොර ගාවින පැටියෙක් වුණත් මහේකා වුණත් ඒ වගේ තමයි අන්තිමට එන කර්ම නිමිත්ත ගති නිමිත්ත අර දොර ගාවේ ඒ වෙලාවට ඉන්න හරක් පැටියා වගේ හරකා වගේ ඒ අනිත් ඔක්කොම කර්ම ශක්තිය ඒක තල්ලු කරලා යනවා. ඒකෙන් තමයි භවය පටන් ගන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි පිටගිය හිතක් නැවත අරමුණට එනකොට එතකොට මේ ආවව දැනගන්නේ කොහොමද? සමහරවිට ආය අරමුණට දාන්න බෑ. හරි කරදරයි. එතකොට අපිට පේනවා මේ පිටගිය හිත නැවත ආවට සාදරයෙන් අරමුණට එයිද? නැත්තම් ටිකක් මහන්සිලා අරමුණට දාන්න පුළුවන්ද? නැත්තම් ගත්තට මොකද ආය පිටපයින්නවද කියලා බැලුවොත් අපේ හිතේ තියෙන හැදිච්ච හැදිච්චකම තියෙනවා. ඒ වගේම හිතන්න හුතුවට සමාජමත් හිතක ඉන්නවා. ඒ කියන්නේ දැන් හොඳටම දන්නවා මගේ හිත සතියේ තියෙන්නේ. නමුත් එපා වුණාට පස්සේ හිත පනින්නේ කොහෙද? ඒ තමයි කර්ම නිමිත්ත. විවේක වෙච්ච හිතක් පනින්නේ හැම එකනාගෙම හැමතැනටම පනින්නේ නැහැ. එයාගේ ජම්ම ගතියනෝ තමයි පන්නේ. එක්ක සද්දෙට පනින මනුස්සයාට වේදනාව හිතවිලට පනින්නේ නැහැ. වේදනාවට පනින මනුස්සයාට සද්ද සිතවිලට පනින්නේ නැහැ. එයාගේ ජම්මාන්තර ක්‍රමයකට තමයි හිත විවේක වෙච්ච ගමන් හිත පනින ක්‍රමය අල්ලලා බලන්න චර්ිත ලක්ෂණ කියයි. විවේක හිතට විවේක එපා වෙන වෙලාවක් එනවනේ. එහෙම නැත්නම් අපි කියන්නේ විවේකයේ කම්මැලි වෙන වෙලාවක්. ආන්නේ වෙලාවට ඒක පණිනවා ආසන්නෙම තියෙන අරමුණකට. ඒ අරමුණ මගේ කර්ම නිමිත්තක්. මගේ ගති නිමිත්තක්. ඒකෙන් හිතා ගන්න පුළුවන් මම මගේ හිත එලිපැත්තේ ඉන්න බලලා වගේ මගටද පයින්නේ කියලා. භාවනා කරන කෙනාට විතර සැලකිල්ලෙන් හිටියොත් පිට යන හිත නිතර බැලිල්ලෙන් හිත යන්නේ සද්දයකටද වේදනාවකටද හිතවිල්ලකටද හිතවිල්ලක් නම් අතීතද අනාගතද රාගද ද්වේෂද මොහොද කියලා බලන්න පුළුවන් හැබැයි හිත පිට යනවා කියලා පශ්චාත්තාප වෙන එකකට ඒක බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. හිතට යහට දා ගන්න පුළුවන් මම තරම් වෙලාවේ මෙන්න මේ අරමුණ ඉන්දිට තියෙනවා කියලා හිත තැම්පත් කරලා පණින්න අරිනවා. පණින්නේ මරණ වෙලාවේදී පයින් හිතස තමයි. ඒක හුඟනේ කර්මයකට සලකනවා නැති කරන්න හදනවා. නැති කරන්න නෙවෙයි දැනගන්න මේ හනුව කොහට දෙන්න බලන්නේ කියලා. ඒක මරණ වෙලාවේදී යන තැන හිතා ගන්න පුළුවන්. ඒක හොඳ හෝ නරක උග්‍ර කර්ම තමයි ඒකට බලපාන්නේ. ඒක නැති වෙනකොට තමයි අවශේෂ කර්ම බලපාන්නේ. ඒකට කියනවා ආසන්න කම්ම, ආචින්න කම්ම, කටත්තා කම්ම, අහෝසි කම්ම කියලා. ආසන්න කම්ම කියලා කියන්නේ හිතට ආපු එක පළවෙනි දෙයම හරප්පටි රල්ලු කරන ගියා වගේ ආසන්නයට ආව කර්ම. ඒක නැති වුණොත් තමයි හිත පොඩ්ඩක් සලකා බලලා ආචින්න කම්ම බොහෝ කොට කරන ලද දේ. ඊට පස්සේ තමයි කටත්තා කම්ම. මේ දෙකම නැති වෙනකොට සාමාන්‍ය සෙලෙක්ක කර්මයක් ඇවිල්ලා ඊගාව භවය ගන්නවා. එහෙම නැත්නම් කර්ම නැතුව අහෝසි වෙලා යනවා. අපිට කිසිම පාණයක් නැහැ. මේ ටික දැනගත්තත් පාණයක් නැහැ කියලා බුදුහාමුදුරු කියන මොකද කර්ම વિશે ඒ තරම බරපතලයි. කාටවත් කියන්න බෑ. හැබැයි ඒක කල්ැතුව තීන්දුවයි හැබැයි. ජීවිතේ මේ මොනවාරි විවේකයක් හම්බුනොත් මම ඊට පණින්නේ සූදු කෙලින්නද මොන ජඩකමටද කියන එක යාගේ හැටි ඇබ්බැහිය කියලා ගත්තේ. අපේ ජීවිතය ඇබ්බැහිය කියලා තියෙන්නේ. අපි දවල්ම කියලා රැදානියල් වෙනකොට අපි ඔක්කොම විවේක හදාන් තියෙන්නේ මට උන පිස්සුව කෙලින්නද. මං කෙලින පිස්සුව ගියාත්මේ ඉඳලා ගෙන ආපු ජවයක්. අපි ඒක වසංගන්නනේ හදන්නේ. ඉතින් ඒක තමයි අන්තිම කර්මය මේ මරණාසන්න වෙලාවදී එළියට එනවා කියලා කියන්නේ. ඒ නිසා මේ හුඟවදෙනෙක් මරණාසන්න වෙලාවේ තමයි ඒක හදන්න හදන්නේ. එතකොට මේ හයියෙන් වහ නැත කඩාගෙන යන වාහනයක් නැත කරනකොට බ්‍රේක් ගවුවට අහන්නේ නැහැ. ඒසොර Java කැවිලානේ තියෙන්නේ. දැම්මම පොඩ්ඩක් හිත මරලා. දැන් මැරෙන්න වගේ ඇරලා කොහෙද මෙයා පණින්නේ කියලා බලන්න කියනවා. විවේක කරලා සතිය තියලා සතිය තිබ්බ හිත කොහෙද පණින්නේ? ඒ පණින්නේ ජම්මාන්තර ගතන්ත උපනිෂ්ඨ සම්පත්‍ය වල හැටියට ඒක නරක දෙයක් වුණාට දන්නවනම් මගේ හිත පණින්නේ නැත්තම් මේ නැමියාව තියෙන්නේ මොකේද කියලා ඒක Tamange කේන්දරේ බැලුවට වැඩි වටන දෙයක්. ඒකෙන් පුළුවන් කර්ම නිමිත්ත ගති නිමිත්ත කියන එක මේ යම් ප්‍රමාණයකට සූදානම් වෙලා ඉඳලා දුර්වල කරන්න හෝ අවස්ථා ප්‍රයෝජන ගන්න. ඒක බාඩෝස් හතරකට සඳහන් කරලා තියෙනවා තිබ්බත මල පොතේ. ඒක කියලා තියෙනවා මැරෙන වෙලාවෙදී මම මැරෙනවා කියලා දන්නවනේ ප්‍රභාසර ආලෝකයෙන් කෙලිම නිවනට යනවා. අපේ පොතේ තියෙන විදිහට සමසීසි. මැරෙන්න බෑ මැරෙන්න බෑ මම මැරෙන්නේ නැහැ කියලා කලබල කරන්න පටන් අරගත්තොත් අර පළවෙනි ප්‍රස්තාව නැති වෙනවා. අබ ඊට පස්සේ යා මේ කර්ම ශක්තියට වැටෙනවා. එතකොට ඕක එනවා. ඊට පස්සේ ආයේ ලෝක ශක්තිය කරනවා. ශක්තිය හතරක් පෙන්ලා දීලා තිනවා. ඒ නිසා මැරිච්ච වෙලා ඉඳලා තිබ්බත මල පොත කියවන්න කියනවා. මැරමිය කනට මේක අතහැරපන්. මරණේ බාර ගනින්. ඊගාට එන හොඳම ප්‍රස්තාව ගනින්. නැති වුණොත් උඹ දුර්වල ප්‍රස්තාවට වැටෙන. ඒක වැටෙනවා තවත් දුර්වල ප්‍රස්තාවට වැටෙන කියලා අපේ වෙස්තන්තර ජාතික වගේ තිබ්බතේ කරන්නේ මැරිච්ච ගමන් මලමිණිය ගාවින්දගෙන හරියට ඇහෙනවා වගේ හිතාගෙන තිබ්බත මල පොත කියවනවා. ඉතින් පොත එක මිනිස්සෙක් තියෙනවා ගෝස්වාමි කියලා. එයා කියනවා මේක මට හොඳටම පේනවා මේක ඇත්තක් තියෙනවා කියලා. ඒ නිසා මම මේක භෞතික විද්‍යාවෙන් ඔප්පු කරලා පෙන්නන්න හදනවා. තිබ්බත මල පොතේ ටික තමයි වෙන්නේ. ඒ නිසා ඒ පොතට නම දාලා තියෙන්නේ Physics of the Soul. ආත්මය කියන එකේ භෞතික ශක්තිය. ඉතින් අපි ඒක වහගන්නනේ මේ මේ සදාචාරයක් හදාගෙන විනෝදාන්ත හදාගෙන අපි මේක වහනවා මේ මහත්ෙක් වෙන්න හදනවා. කොච්චර මහත්යක් කියන්නේ කියත් ඒ කම්ම නිමිති කම්ම කම්ම නිමිති ගති නිමිති උර්ලා වගේ පාරේ ගඳ වගේ හිටිනවා. ඒක දකින්න එක වටිනවා. දකින්න බෑ වෙන කෙනෙකුගේ සහයෝගය නැතුව. දකින්න බෑ සතිය නැතුව. නිසා උපරිම සතියකින් කල්යාණ මිත්‍රෝ ගාව කියන්නේ උඹලට මාව පේන්නේ මොන වගේ කරදරකාරීද? ඉවසපන් කරන දැන් ඉවසපන් මට කියලා දීපන්. මං කවුද කියලා. ඉතින් අර සරෝදේ දවසල මේකට ගියා කැම්ප් එකට ඒකේ මේ සෙල්ලමක් කරනවා ස්ටේජ් එකට දෙන්නෙක් නගනවා දෙන්නගේ පිටපැත්තේ ලේබල් දෙකක් ගහලා කියනවා මට පේන්නේ නැහැ මගේ එක දැන් මෙයාගෙන් ප්‍රශ්න අහලා එයාට පේනවා මගේ ලේබල් එක එයාගෙන් ප්‍රශ්න අහලා මගේ ලේබල් එක මොකක්ද කියලා මම දැනගන්නවා එයා මගෙන් ප්‍රශ්න අහනවා එයාගේ ලේබල් එක දැනගන්නවා ප්‍රශ්නේ කවුරුත් උත්තර දෙන්න ඕන එක ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඉතින් ඌරා බූරුවා බල්ලා කියලා ගහලා තියෙනවා පිටිපැත්තේ ඉතින් මම මෙයාගෙන් අහගන්න ඕනේ මගේ පිටේ තියෙන කීවද සතෙද්ද ගහද්ද ගලද්ද ඒතරු කියන්නේ සතේ. ඒ කකුල් හතරක් තියෙන එක නේද? ඉතින් මෙයා ප්‍රශ්න අහනවා. ඒක අහන අහන වෙලාව මෙයා මගේ ප්‍රශ්න අහනවා. පළවෙනි මගේ පිටේ ගහලා තියෙන බෝඩ් එක කියවගත්ත එකට දිනු. ඉතින් අහගෙන ඉන්න කටියට එන ජොලි. ඔය සති ක්‍රීඩාවකට කරත හැකි භාවනා කරන්නේත් ඔච්චරම තමයි. අපි කමටහන් සුදුන ගන්න මම හරකෙද්ද? මම බල්ලෙද්ද? මම ඌරෙද්ද? මොකාද? ඒකට කර්මස්ථානාචාර්යවරයටත් ලේබල් වදිනවා. හැබැයි ඉතින් අහන්න දෙයක් නැහැ නේ. ඌ කියන්නේ නැතුව ඌගේ බෝඩ් එක පෙන්නන්නත මොකේද බලන්නේ. ඉතින් අපි ආදාසයට ගන්නෙ අපේ කණ්ණාඩියට ගන්නෙ සබ්‍රක්‍මචාරින් වහන්සලා උඹලට පේනවා මගේ වැරද්ද. මට පේන්නේ නැහැ. ඒක පිටියේ ගහලා තියෙන්නේ. නිසා කරුණා කරලා බලලා මට කියලා දීපන්. එතු අනේ ඔයා හොඳ කෙනෙක් වට වැඩ නැහැ මේක හදා ගන්න ඕනේ. ඒක නිසා ඒ මගේ තියෙන අඩුපාඩුකම් ටික බලන්න ක්‍රම දෙකයි. ලෝකේ තියෙන එකක් කල්යාණ මිත්‍රයා අවංකව කියන්න ඕනේ. දෙක තමන්ම සතියෙන් කරලා ඉවරලා බලන්න ඕනේ. වෙච්ච උනාට පස්සේ ආදීනව බලනකොට තේරෙනවා. මං කරලා තියෙන දේ හරි වැරදි කියලා. ඉතින් ওই දෙක නැත්තම් ඉතින් මුර්ග තමයි. ඒ දෙක නැත්තම් මගෝ ප්‍රපංච වල ජීවත් වෙන්නේ මම හොඳ කෙනෙක් කියලා හිතාගෙන. තමයි නරක කෙනෙක් කියලා හිතන්නේ කවුද නිවැරදි කරන්නේ. ඒකේ අවසාන පරීක්ෂණය තමයි කර්මය කර්ම නිමිති ගති නිමිති කියලා කියන්නේ. මොකද එහෙම කල්පනාවක් ඇවිල්ලා මේ දාතේ නෑ. මැරෙන්න හරි මේ කරන්න දෙයක් නෑ. මැරුණත් මැරුවත් කම්ම නිමිති ගත නිමිති ඒක ඉතින් අර හරකා වගේ බලහිනවා ගේට්ටුව ගාව ඉන්න එක බක්කාලේ එළියට ගියා. ඉතින් ඔය මේ කරන්නේ මොන මගුලකින්වත් වැඩක් නැහැ. ඒ නිසා කියනවා ගණන්කාරකම් සල්ලි හයිය තියෙනකම් ආඩම්බරකම් සල්ලි තියෙනකම් සම්බුකාරකම් නිලේ තියෙනකම් මේ ඔක්කොම කම් මෙලවින් යනකම්. ගියාට පස්සේ වෙනම නීතියක්. මේ මේ මේ අපි මේ දාගෙන ඉන්න උසස් පහත්කම් මොකක්වත් නැහැ. ඒ නිසා මරුණා වගේ හිටපන්. ඉතල බලපන් කොහටද යන්නේ කියලා. මේක කේල් ගහ ගන්නද යන්නේ පොල් ගහ ගන්නද යන්නේ. සතිය මධ්‍යස්ථ තැනක තියලා හිත මේක පණින හැටි බලපන්. කොයි අතරද පණින? ඒක දැක්කන. හැදී හරි. දැකීමමයි උත්තරේ කියලාත් කියනවා. මම මෙවැනි කර්මයක් ඇති කෙනෙක්, කර්ම නිමිත්තක් ඇති කෙනෙක්, ගති නිමිත්තක් ඇති කෙනෙක් කියලා කියලා දෙනවනම් කල්යාණ මිත්‍රයා. නැත්නම් මම මේක දකින්න කැමති නම් මම හරි අහිංසකයි. නිහතමානී. හැබැයි එහෙම නිහතමානීකම පේන්නේ නැහැ. සත්‍යමත් වෙන්න ඕන. තමන් ගැනම පුනරාලෝකනයක් කරන්න ඕන. නිසා අපි හැසිරෙන්න ඕනේ කන්නඩියක් ඉස්සරහා. ඒකට පේනවනේ මොකද්ද මේ වෙන්නේ කියලා ඇඳුම් මාරු කරන්න යනකොට වීදුරු කාමරයක ඉඳලා ඇඳුම් මාරු කරන්න එපයි කියනවනේ. මොකද සතිය කියලා කියන්නේ වීදුරු කාමරයක් තමයි. කරන හැමදේම සති ආලෝකයෙන් කරනවා. සති බලය එනකොට මේක වසංගන දෙයක් නෙවෙයි. Taman වාසියට අර ගන්නවා මගේ අඩුපාඩුකම් ටික මේ හයිය හති තියෙන වෙලාවේ මතුවේවා. ඒකට මට මරණ වෙලාව වෙනකොට සෑහෙන පෙරහුරුවක් ඇතුව යන්න පුළුවන්. මේ මහානාම සූත්‍රයේ අප සංසල්ලද සංසල්ලන හාමුදුරුවෝ කියන්නේ අපි සායික ජීවිතේ ඉන්නකොට වෙලාවට මහානාම රජුගේ බුදුහාමුදුරෙන් ආවෝ වගේ උතු වෙලාවට ඉස්සරහදී ඒකයි කර්මාන රූපෝ හොඳ වැඩ කරලා ආචින කර්මයේ තියෙනවනම් හොඳ වැඩම ස්වභාවයෙන්ම හොඳ එකක් තමයි යන්නේ. නරක වැඩ කරලා බහුතරී තියෙද්දිත් එන්න පුළුවන්. නමුත් බුදුරජාණන්සේ දේශනා කරනවා නරක වැඩ කරද්දිත් හොඳ කර්මයක් අවසානට එන්න පුළුවන්. හොඳ වැඩ කරද්දී නරක කර්මයක් ඉස්සරහට එන්න පුළුවන්. ඉස්සරහ ගේට්ටු වරනකොට ඉන්න හරකා බලවත් මේ කාම වෙන්නේ නැහැ. ඒක මොනම කෙනෙකුටවත් කියන්න බෑ කියලා. ඒකට කියන්නේ දැන් තියෙන කැවොස් තියරි එක වගේ. කැවොස් තියරි කියලා කියන්නේ ඒක ගණන් ශාස්ත්‍රයේ ඉහළම එක ඕනම දෙයකින් ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඒකට ඔය ගණන් සාත්‍රයක් ඕනේ නැහනේ ඕක කියන්නේ. <laughs> ඕකනේ සාත්‍රේ. ඒක දැන් ගණන් සාත්‍රේ දාලා තියෙනවා කැලිෆෝනියාවේ නෑ මේ ෆ්ලොරිඩා වල සමනලයේ කත්තටු ගහන මේ කම්පනය ඒ තරංගේ බල කැවුනොත් බටහිර වෙරළේ සුළුසුණකක් ඇති කරන්න ඉඩ තියෙනවා. අර සමනල තට්ටේ අවශ්‍ය සාධක සැලසුණු. ඒ නිසා මේ තට්ටෙන් උනත් සුළුසුණකක් එන්න පුළුවන්. නැත්නම් ඔය මැකිලා යන්නත් පුළුවන්. ඒක තමයි බුදුරජාණන්සේ දේශනා කරන්නේ. මේ කර්මය සහ කර්මඵලය පිළිබඳ කාටවත් නිත්‍ය වශයෙන් කියන්න යන්න එපා. ඔබ දන්නේ නැහැ. ඒක වෙනස් වෙන දහල සටහන් කියතයි කම්මනේ ඔය ඔය කම්මනේ මිටි ගත නිමිති නැත්නම් ආචින්න කම්ම ආසන්න කම්ම වගේව දල වශයෙන් කිය. හැබැයි ඒකෙන් කර්මය දන්නවා කියලා හිතන්න එපා. ඒක නිසා සංක දම සූත්‍රයේ ලෝණ ඵල සූත්‍රයේ ਸਰවත්‍ය සඳහන් කළ තුන හොඳ පිංගම් කළා පායන්න පුළුවන්. අමන්නන්ත පව කරලා දිවි ලෝක යන්න පුළුවන්. කවුරුත් ඇවිල්ලා බුදුහාමර ගඟේ හැප්පෙන්නේ නැහැ. මොකද බුදුහාමරෝ නෙවෙයි දිවි ලෝකයවන්නේ මේ කර්මයේ සාකර්ම ඵලෙ. ඉතින් ඒක දේවතා දෙවි කරපු දෙයක්, බ්‍රහ්මී කරපු දෙයක් කියලා කිව්වොත් ඉතින් ඒක දන්න කෙනා දේවත්වයටපත් වෙනවා. නැති එක මෝඩය බවටපත් වෙනවා. මේ කර්මයේ සාකර්ම ඵලෙ අයියා නැහැ. ඔක්කොමල එක මට්ටමේ. ඔක්කොම එක විදිහට ක්‍රියාත්මක වෙන්නේ කර්මයෙන්. ඉතින් ඒක බලන්න පුළුවන්කම තමයි සත්‍ය උදාසීන අරමුණට හිත තියලා හිත වැඩියෙන්ම කොහටද පණින්නේ කියලා බලන්න. වන්නේ සද්දෙටද? චෝදනා කරන්නේ සද්දෙටද වේදනාවටද? ඒක තමයි මගේ ස්වභාවය. ඒ තමයි මගේ ප්‍රകൃතිය. ඒ නිසා එන කරදරේ වාර්තා කරන්න පුළුවන් නම් කාට හරි දෙවෙනෙකුට කියලා ඒකේ පේනවා නේද? මේ සද්ද වේදනා තිබුණාට තමන්ගේ හිත දුවන්නේ හිතවිල්ලටමයි. ළඟ වාඩිලා ඉන්න මනුස්සය කියනවා මට නම් හිතවිලි ප්‍රශ්න නෑ මට තියෙන ප්‍රශ්නේ සද්දෙමයි. තව කෙනෙක් කියනවා වේදනාවමයි කියලා. එයා ඒ දේ අල්ල ගන්නවා මිසක් තුනම තියෙනවා. ඒ කර්ම ශක්තිය ආйти ඒක අල්ලගෙන ඒකම චෝදනා කර කර ඉන්නවා. ඉතින් ගුරුවරයා පෙන්නලා දෙනවා. මේක අක්ක තුනම තියෙදු මේ මේකක් ආවට විතරක් කැමති. ඒක තමයි ඔබේ චරිත ලක්ෂණ. ඒ තමයි කර්ම ශක්තිය. කර්ම නිමිත්ත. ඉතින් ඒක හරි පුදුමම මේ අහඹුවක්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රික්. කක්ක තිබුණාට හැම එකක්ම කක්ක වෙන්නේ නැහැ අපිට. අවශ්‍ය කක්කව තෝරගන්නේ මම්මයි. ඒක ලියලා අල්ලපු ගෙදර මිනිහට බයින. ඒ කියනවා මේ හොඳ සින්දුවක් කියනවා මතක් වෙන්නේ නැහැ. ඒ පරණ සින්දුව දැන් එන්නේ මේ ආනන්ද භවන් ඇතුළට ගිස් තෝසේ කෙලිනවා. එළියට කැවිදින් යාපනේ දෙම ලොණ්ඩ බනිනවා. අල්ලි නැති නිසා යන්නේ භවනට තමයි තෝසේ ලාභනේ. හැබැයි එළියට ආවම සිංහල පොත් දහමක් කරන්න දෙමළුන්ට බයි. ආනන්ද භවන් ඇතුළට ගොස් තෝසේ කෙලිනවා. එළියට ඇවිදින් යාපනේ දෙමළුන්ට බයිනවා. ඒ වගේම කාටදෝ කාගෙන්දෝ වතුර බිලා කාටදෝ ආවඩන ලෝකයක් මේක. ගඟෙන් වතුර බීලා, ලිදෙන් වතුර බීලා මොහොතට ආවඩන පිස්සු පිහාට්ට ලෝකයක් මේකදී. වතුර බොන්න බෑ මොහොතේ. වතුර බොන්නේ ලිඳෙන්. ඒකට බයට වතුරට සලකන්නේ මහා මොහොතට තමයි. අපේ කර්ම ශක්තිය වැඩ ගන්න හැටි දකින්න තමන්ම උනන්දු වුණොත් මිස ශිෂ්ටාචාරය කියන්නේ කර්ම ශක්තිය වසංගකගෙන මල්ලෙන් ගහගෙන ජීවත් වෙන ජීවලෝකයක්. ශිෂ්ටාචාරය හුදේකලාවේ බෑ. හුදේකලාවේ කෙලින්ම මෙහෙම මෙහෙම දාන. ඒකයි හුදේකලාවට බය. තනිකන් දෝෂ කියලා කියන්නේ ඒකයි. නැත්නම් මූණ දෙන එකයි හොඳ. හයියත් තියෙන වෙලාවට. භාවනාව දැන් පටන් ගන්න ඉවර වෙන්න ලඟ වෙද්දී හිතාව ගොඩක් කල්හැට ගිය ස්වභාවයෙන් එළියට ඇවිල්ලා තියෙන අරමුණු ඔක්කොම නියම එකක්වත් අල්ලගන්නේ නැහැ තමයි ඒක නියම සකඩ කඩ කඩ ගාන නියම අන්න ස්වභාවයක් පවතිනවා ඒක වෙන්නේ කොහොමද භාවනාව අවසාන වෙච්චි තමයි වෙන්නේ. ඇත්තටම මේක තමයි භාවනාව පටන් ගන්න තැන. ඕක අවසානේ නෙවෙයි. ඔක්කොම බලුවම නේ කාලා කාලා කාලා කාලා වමාරනවා. වමාරුවාට පස්සේ අර කාපු සේරගෙම තියෙන හොඳ ගතිය නරකට හැරෙනවා. දැන් හොඳම කඩේ හොඳම කැමරේ ගිහලා වර්ණ තියෙන රස තියෙන ගඳ තියෙන ගොඩක් කෑවයි කියලා හිතන්න. ඒකල වමනේ කරපුවම කොහොමද? බත් විතරක් කොමන කෙරුවා නම් ලුණු කැඳ වගේවත් හොඳයි. ඕ කපුටෙකුට අවුලකට කන්න පුළුවන්. අර සේරම ජරාව කාලා වමන කෙරුවට පස්සේ ඌ හොඳම හොඳ කෑමක් තමයි කාලා තියෙන අපි කියන හෝටලේ දාලා කියන ද කබරේ දාලා කියලා. එතකොට අර කිවරයි. ඒ වගේ භාවනා කරන යනකොට අර සේරම සැලඩ් එකට යනවා. පොදුවට වැටෙනවා. අපි කියන සමස්තය දකින්න. එතකොට පේනවා මේක නිකන් කබරෑ වගේ. කහ පාටක් තියෙනවා කළු පාටක් තියෙනවා. මේක මේක දකින්න තැන තමයි පටන් ගන්න තැන. සියල්ලම අගයක් නැති වෙලා සියල්ලම සමස්තේ අනුආචුකා බවට පත් වෙනවා. ඒක දිහා බලාගෙන හිටියොත් ආයේ මේ සංසාරයට එන්නේ නැහැ. කොයි කොනෙන් ආවත් උතෙන් තමයි එන්නේ තියෙන්නේ. ඉතින් ඒක පටන් ගන්න තැන සමස්තය දකින්න පටන් ගන්න තැන බුදුචානන්සේ දෙල තියෙන සම්තතිය දැක්කා. ෆ්ලක්ස් එක දැක්කා. අපි කියනවා ගොජේ කියලා වචනක් දාලා තිනවා. ගලණයක් තියෙනවා. ඔහේ ගලනවා. ඉතින් දිහා බලන්න ඉන්න බෑ. ඒක හරියට ටීවී එකේ ඩොට් සටි වැටි තියෙද්දි ඒක දිහාම බලන ඉන්නවා වගේ. ඒක ගෑනු පිරිමි නෑ ප්‍රෝග්‍රෑම් එකක් නෑ ඔය ඩොට් සටි වැටි තියෙනවා. කවදාකවත් කෙලෙස උපදින්නේ නෑ. මේකට අපි තරහයි. අපිට ඕනේ ඒකේ කොල්ලයි කෙල්ලයි දකින්න. ශෝකාන්ත දකින්න ඔක්කොම ඉන්නේ ඩොට් වලින් තමයි. ඩොට් දකින්න අපි කැමති නෑ. ඒ නිසා එතන තමයි විපස්සනා පටන් ගන්න එක සම්මස්සන ඥාන අවස්ථාව කියලා කියනවා. ඒක තමයි අංශු වශයෙන් දකින්න පදාස වශයෙන් පේනවා. උහේ නිකන් බලාකුළු නලියන්න වගේ බලුවමනයක් වාගේ කොජ දාන රාකලයක් වගේ බත්තලියක් ඉතිරෙනවද ඔය ගොජ ගොජ ගොජ ගොජ ගොජ ගොජ ගොජ ගොජ දාන. ඉතින් අපි ඒකට ගොජේ කියලා නම දානවා. ඉස්සරවනේ කියන්නේ ගොජේ කියලා. මේ මෙල්බන් පැත්ත අහගෙන ඉන්නේ මේ නැත්තම් ප්‍රශ්න තියාගෙන ඉන්නවත් දන්නේ නැහැ අහන්න. ඇහෙන්නේ නැහැ. ආ හොඳයි මෙහෙන් තියෙන ප්‍රශ්නයක්. ඈ පොඩ්ඩක් ඉන්න ඈ මෙහෙන් ප්‍රශ්නයක් තියෙනවා පස්සේ අවස්ථාව දෙන්නම්. අසරණ සායනාංශ පීචාපගම්ප සීලවා කියලා වචනයක්. කොහොමද අපි ඉගෙන ගන්න සීලබ්බත පරාගාමක කියන වචනයක්. උන්වහන්සේගේ වන්දනාමාන කරනකොට කේවල පරිසුත්තිය කියන වචනයක් අපිට වුණා. ඒක ගැන වැඩි විස්තරයක් දැනගන්නයි කතා කරන්නේ. මට තේරෙන විදිහට මම ඒකේ මට තේරෙන විදිහට දැන් කාමයේ වර්ධවා කාමයේ කාමයේ විචාචාරය කියන එකට මම අරගෙන ඉන්නේ දෙනෙක් ඉතින් කරන ගුවන්සේ කියන විදිහට ඒ දෙන්නේ කාමරයකට ලක් කරන ක්‍රියාව විතරක් නෙමෙයි ඔක මත්පැලක් වැටෙනවා මං සින්දු කට අරගෙන හරින එකක් වැටෙනවා කට අරගෙන හරින බණක් වැටෙනවා කාමයේ වර්ධව ඇතිදේ කියේ මං ගන්නේ ඉන්ද්‍රිය පහට ගෝචර වෙන ඉන්ද්‍රිය අසකරණාසී දිවසරි කියන මේ පහට කට අරගෙන බොහොම සංහාවෙන් ගන්න ඉන්නේ කාමරයක් ඇතුළේ කරන දේ හරි ඒක නිසා ඔබවන්සේ ඒක දෙතුන් පාරක් මට දැන් කිව්වා කේවල පරිශුද්ධියට මෙතෙන් දෙපා කියනවා ඒකට ඕකම කාර මම අර අනිපැත්තට ගන්නවා මේ ආදි වස්තුවේ මක්කල ගැන කතා නොකරට ඒකේ මත්පැල තියෙනවා කාමීස මිත්‍යාචාරය කියන්නේ. ඉතින් මට ඒක කොහොම වෙනකොට මට මේ කේවල පරිසුද්ධිය කියන එක දිත්‍යින් ජනපගොප්ප දීලා කියන එක සිල්ලපත පරාවාසය කියන එක අපි අන්තිම මට්ටමට දැනගෙන හිටියා. මේ කේවල පරිසුද්ධිය කියන එක ටිකක් අවසරයක් තේරුම් ගන්න ඕනේ. මේ මෙල්බර්න් වලට මට ප්‍රශ්න එන්නේ නැහැ. ඒ නිසා ප්‍රශ්න වශයෙන් කියනවා නම් සීලය ගත්තොත් 100ට 100ක්ම පිරිසුදු සීලයට කියනවා කේවල පරිසුද්ධ සීලය කියලා. එහෙම නැත්නම් දැන් මං ඉන්න තත්ත්වය අපිරිසිදුයි මට එන්නේ එන්න වඩා හොඳ සීලයකට යන්න පුළුවන්. ඒකට කියනවා අදි සීලය කියලා. ඉතින් මේ දෙකේ කේවල පරිසුද්ධතාවයට ගියොත් අපි හොඳ එකනා නරක එකනා කියන කළු සුදු වෙනසක් දකිනවා. සීලේ මේකක් නැහැ. සීලේ තියෙන ප්‍රමාණාත්මක වෙනසක් විතරයි. සීල 100ක් සුද්ධ එක්කනා සහ සීල 100ක් කළසිච්ච කියලා කෙනෙක් නැහැ. මේ අතරමැද ග්‍රේඩේෂන් එකක් තියෙනවා. ඉතින් ඒ නිසා හැම කෙනාම තමන්ගේ සීලේ තිබුණට වැඩිය හොඳ කරන්න හදනවා මිස 100ට 100ක් සීලේවත් සම්පන්න වෙනවා කියන එක සුකුම විතක්කයක් කරගන්න බැරි දෙයක්. ඒක හරියට මේ අසුචි වලක ඉඳගෙන පිසුදුකම කතා කරනවා වගේ. නමුත් හිතියට වැඩි පිසුදු වෙන්න පුළුවන්. හිතියට වැඩි සිල්වන්ත වෙන්න පුළුවන්. ඒක තමයි සීලේ අදි සීලයක් බවටපත් කරගන්න කියලා කියන්නේ. නිසා කේවල පරිසුද්ධ භාවයකට යන්න අඩුම තරමේ සීලපත පරාමාස නැති කරගන්න ඕනේ. ඊට පස්සේ උද්දච්චය කියන උද්දම්භාගීය සංයෝජනේ නැති කරන්න ඕනේ. රහත් වෙන්න ඕනේ. රහත් උනත් රහත් උනත් සෞපදිශේෂ නිර්වාණ ධාතුවේදී පරිශුද්ධියක් නැහැ නිර්පදිශේෂ නිර්වාණ ධාතුව තමයි සලායතන වලින් අයින් වුණාට පස්සේ කේවල පරිශුද්ධ භාවයට යන්නේ. ඉතින් ඒක නිසා අපිට ඕන කරලා තියෙන කේවල පරිශුද්ධ භාවයේ මූල ධර්මාන වශයෙන් හොඳ මේක කියලා තේරුම් ගත්තට ටික ටික සුද්ධ කරන යනකොට මම වගේම තමයි ළඟින් ඉන්නේ කේවල පරිශුද්ධ වුණොත් කියනවා මම සුද්ධයි එයා පිරිස අපිරිසුදුයි කියලා මේ මාන්නයක් ඇති කරනවා. අපි ළඟ තියෙන්නේ අපි ඔක්කොම තියෙන ඔක්කොම කෙලස් තියෙනවා. ටික ටික සුද්ධ වෙනවා. එන්නේ එන්නේ එන්නේ සුද්ධ වෙනවා. එහෙම නැත්නම් සාපේක්ෂතාවය කියලා එකට කියනවා. ඉතින් මේ සාපේක්ෂතාවය තමයි අයින්ස්ටයින් ගිය අවුරුදු 100 ඇතුළත හොයාගත්ත වැදගත්ම දේ. මේ කිසිම දෙයක් කේවල දේවල් මේ ලෝකේ නැහැ. හොඳ නරක කියලා දෙයක් නැහැ. හොඳේයි නරකේයි කලවමක් තියෙනවා. ලොකු පුංචි කියලා වෙනසක් නැහැ. මේ දෙක අතර කලවමක් තියෙන නිසා අපි ඒ සාපේක්ෂ දියුණුවකට යනවා මිසක්කා 100ක් පරිසුද්ධ තත්ත්වයට යන තමයි සර්වබලධාරී දෙවි කෙනෙක් මැව්වේ කේවල පරිසුද්ධයි. එයා සනිකර සුද්ධයි කතා කරන දෙයක් නැහැ. කතා කරුවත් පව් සිද්ධ වෙනවා. එයා ඉන්නේ මනුස්ස ලෝකේ නෙවෙයි වෙන ලෝකෙක කියලා කේවල පරිසුද්ධත්වයේ ඉහළට දාලා මිනිස්සයා පහත් කරපෙක තමයි දේව ධර්ම වල කරේ. බුදුරජාණන්සේ සඳහන් කරුවේ නෑ අපි ඔක්කොම ඉන්නේ එකම කක්කවලේ. අපිට පුළුවන් ටිකක් සුද්ධ වෙන්න. තිබුණට වැඩිය සිද්ධ වෙන්න. සුද්ධ වෙන්න පුළුවන් ක්‍රම තුන තමයි සීලේ වශයෙන් සුද්ධ වෙන්න පුළුවන්. සමාධි වශයෙන් සුද්ධ වෙන්න පුළුවන් ප්‍රඥා වශයෙන් සුද්ධ වෙන්න පුළුවන්. සීලය තමයි ඔපරේෂන් තීරයක තියෙන මේ ජීවාණු හරණේ වාගේ. යම් ප්‍රමාණික ජීවාණු හරණ නැත්නම් ඔපරේෂන් කරන්න බෑ. නමුත් 100ක් ජීවාණු හරණය කරන්න බෑ. මොකද ලෙඩාගේ ලෙඩක් තියෙන නිසා තමයි ඔපරේෂන් තීරය කරන්නේ. ඒක ඇතුළේ තියෙන ජීවාණු තමයි. ඒ නිසා විස බීජ තමයි. ඒ නිසා විස බීජ අඩුම තැනක ඉන්නවා මිස 100ක් විසපීජ නැත්තක් ගන්න බෑ. ඉතින් ඒ නිසා එවැනි දේවල් වලට කියනවා මූලධර්ම තියරිටිකල් මැක්සිමම් යන්න හදනවා. එතකොට මේගොල්ලෝ මේ මේ ලෝකෙනේ මේ ජීවත් වෙන්නේ. එහෙම එකක් තමයි ඔය බ්‍රහ්ම කියන පදාර්ථය. එහෙම එකක් තමයි ਸਰබදාරි දිව්‍යනාංශය කියලා කියන පදාර්ථය. ඒකේ හොඳ නරක දෙක නෑ. ඒකෝ. දෙයයන්ාශ ළඟ හොඳ නරක නෑ මොනවා කරුවත් එයාගේ අධිකාරිය. දෙයයන්ට හොඳ නරක නෑ. ඉතින් ඊට පස්සේ දෙයයන්සි මවන්ලද ක්‍රීචර්ස්ලා ඉන්නවනේ. අපි වාගේ. ඒගොල්ලෝ දෙයියන්ගේ තීන්දුවට බලපානවා මිසක දෙයියන්ගේ තීන්දුව ගැන විනිශ්චය කරන්න හෝ ප්‍රශ්න කරන්න අයිතියක් නැහැ ක්‍රීචට. මොකද එයා කේවල පරිසුද්ධයි දෙයියන් ආංශේ. බුදුජානක කිව්වා බොරු මම ඔබලා දන්න විදිහට සරුවඥයි. ඒකට මම මිනිස්සෙක්. මම ඇවිල්ලා කාන්දාරයක්වත් බ්‍රහ්මයෙක්වත් දෙවියෙක්වත් නෙවෙයි කියලා ඇයි බුදුහන්සේ මනුස්සකම් පිළිගත්තේ? ඔක්කොටම ධෛර්යයක් ඇති කරන්න උඹලා උඹලා තෝරන්න බේරන්න යන්න එපා. කාගේ කිල්ලෝට තුණු තියෙනවා. හැබැයි ඒක සුද්ධ වෙන්න පිරිසිදු වෙන්න අදහස් ගත්තට කමන්නේ ඒකෙදි කේවල පරිසුද්ධතාවයේ මූලධර්ම වශයෙන් අපිට පෙන්ලා දෙන්න පුළුවන්. හැබැයි ඒක සංකල්පයක් විතරයි. කේවල පරිසුද්ධතාවයේ වෙනවා නම් පරිණිරවාණයේදී වෙන්න පුළුවන්. කැමැතිද? ඩයින් පස්සේ ඉවරයි. ඔය ඔක්කොම විසිල් ගැහිලි ඉවරයි. පරිණිරවාණය කියලා තියෙනවා. දැන් කවුරුවක්වත් බුද්ධ ආගම වෙන කට්ටිය පරිණිරවාණයට කැමති. ඒගොල්ලෝ නිවන් දැකලා ඉර්ධි ප්‍රාතිහාර්ය පාන්න ඕනෙලා තියෙනවා. මේ කියන්නේ භාගයට තඹලා තම් භාගයට තම්පිච්චාලින් තමයි සෙල්ලම් කරන්න ඕන ලදී. දෙලිම නිවන් දැකරපස්සේ ඉවරනේ ගේම ඉවරයි. ඒකල බලන්නේ නිවන් මේ කියන්නේ බුදු වෙලා අර 45 අවුරුද්ද සෙල්ලම් ටික පෙන්න පෙන්න ඉඳයි ඕනේ. කීර්තිසාති හරි පාණ්ඩේ ආවේ මේ. පරිණිරවාණය දකිනකොට අන්දනෝ බුදුම්මේ අපි බුදුහාමුදුරෝ මැරුණෝ කියලා ඉසාරට වැදගෙන අඬ. ඉතින් ඒ කේවල පරිසුද්ධාවේ ඕනනම් දෙන්නම් ගන්න කැමති නැහැ. ඉතින් මිනිස්සුක ඇවිල්ලා හැමදාම ආමතුරු ගාව කියනවා වැඩක් නැහැ ආමතුරු මේ සංසාරේ. අයියෝ කිසි මේ ආමතුරු දන්නවා ඉතින් මිනිස්සු ගෙදර අප්සෙට් කාපම ඇවිල්ලා කතා අරිනවා ඊට පස්සේ කරු පානවා දැන් මෙච්චර කිව්වා. ඔහොම ඉඳගෙන ඉඳද්දි. ඔහොම නිවන් දක්කනද කියලා කිව්වා. ආමතුරු කොච්චර කෙරුවක්වත් මම පවුලට කියලා එන්නම් එන්නම් කිව්වා ගිහිල්ලා. කිලින්ම නිවන් යනවට වැඩිය. මොකද මේ ආමතුරු වැඩ කරේ. එහෙනම් කර හරි දැන් මට ඇත්තටම නේ ඔය කියන්නේ. ඔහොම ඉඳද්දිම ඔහොම නිවන් දක්කනද කියලා. ඊට පස්සේ කළු මහත් ස්වාමීන් වහන්සේ කොච්චර කෙරුවක්වත් මං කොහොටත් එන්නම් පවුලට කියලා එන්නම් කිව්වා. කේවල පරිශුද්ධතාවයත් ඔච්චරම ආවා. ඒක හම්බුනොත් අපි කියයි මේ බැංකු ගිණුම සෙටල් කරලා එනකන් ඉන්න ඉඩම් බූදල් ටික ලියන එකකන් ඉන්න ඔය නම්බු නාමයක් ලැබෙන තැන ඒක පොඩ්ඩක් එනකන් ආවට පස්සේ කරන්න ඊට පස්සේ කේවල පරිශුද්ධ වුණාට කමන්නේ දැන් කක්ක ටිකක් ඕනේ. නිසා කේවල පරිශුද්ධතාවය තේරුම් කරලා දෙන්න බැරි කමක් නැහැ. දිරව ගන්න බෑ ඒක. ඒක හයි ප්‍රෝටීන් ආහාරයක් වගේ පොඩි දරුවන්ට කන්න බෑනේ. පොඩි දරුවන්ට දෙනවා බාගෙට දිරූප ආහාර. ඒ නිසා අපි බුදුසසුනසිකේ තියෙන්නේ අනුකුබ්බ සික්කා, අනුකුබ්බ කිරියා, අනුකුබ්බ ප්‍රතිපදා. ක්‍රමානුකූලව යන එක. දැන් ලංකාවේ ඇති කරගෙන තියෙනවා කිලින්ම නිවන් දකින්න බණක් අහපු ගමන්. මොනවාක්වත් කරන්න ඕනේ නැහැ. සීලයක් ඕනෙත් නැහැ, සමාධියක් ඕනෙ මොකුත් නැහැ. කෙලිම නිවන් දකින්න. ඉතින් කේවල පරිසුද්ධ නිවන්ට ගෙනියනවා. ගිනිනවගේ මොකද්ද කරන්නේ? ටික දවසක් ගියාට පස්සේ අර තිබුණු தත්ත්වෙත් නැති වෙනවා. එහෙම නෙවෙයි අර අනුපිළිවෙලින් අනේකනට වැටෙන්නේ නැහැ. වැටුණාට ඉච්ච ලොකු කඩාවැටීමක් වෙන්නේ නැහැ. ඒ නිසා ලොකු ස්වාමීන් කියනවා බලන්න කියනවා ධම්මචක්කප්පවත්තන සූත්‍රය. සර්වඥාන්සේ ඉස්ලාම කරපු දේශනාව. ඊටසේ අවසාන කරපු දේශනාව තමයි මහා පරිනිර්වාණ සූත්‍රය. මහා පරිනිර්වාණ සූත්‍රය තමයි නිතරම කියන්නේ සමාධි මහප්පලා හෝති සමාධි පරිභාවිතෝ සීල පරිභාවිතෝ සමාධි මහප්පලා හෝනි මහානි සංසා සමාධි පරිභාවිතෝ පඤ්ඤා මහප්පලා හෝති මහානි සංසා ඒ සීල සමාධි ප්‍රඥා ලස්සන්ට ගොඩක් ගන්න යන ක්‍රමයක් තියෙනවා ධම්මචක්කපවත්තන සූත්‍ර වගේ දාර්ශනික මතයක් නෙවෙයි අවුරුදු 45ක් මිනිසුත් එක්ක ඉඳලා අනුපිළිවෙලින් යන ක්‍රමයක් ඒ කේවල පරිසුද්ධ භාවයේ මූලධර්ම වශයෙන් ආන්තික වශයෙන් පෙන්ලා දෙනවා නමුත් ප්‍රායෝගිකව තියෙන්නේ සාපේක්ෂව උසස් වීමක්. පරිණාමයක් එතන විපරිණාමය කියලාත් කියනවා. රූපාන්තරණය කියලාත් කියනවා රූප ධර්මවල ඒ වෙනස වඩා වාසිදායක කුසල ඇති වෙන පැත්ත කරන්න කියලා. තිබුණට වැඩිය කුසල. යන්න යන්න ගියාම අවසානයේ කෙලවර තමයි කේවල පරිසුද්ධ භාවය. ඒක තමයි මහා පරිනිර්වාණය සිද්ධ වෙන්නේ. අපිට උඟ දෙනකොට දිහා බැලුවොත් පේන තියෙන්නේ මේ කේවල පරිසුද්ධ නිවනක් හෝ පරිණිරවාණයට වඩා ඒගොල්ලන්ට නිවන් දැකලා බල්ටි ගහන්න ඕන කොහොමද කියන්නේ. කටියට පෙන්නන්න. මම අර කටියට වැඩිය හොඳින් මෙහෙම කරනවා කරනවා කියලා පෙන්නන්න. ඉතින් ඒක තාම ඒ කියන්නේ කෙලස් තියෙනවා. ඒ මේ හුවා දැක්වීමේ කෙලස් තියෙනවා. කේවල පරිසුද්ධ නැහැ. කේවල පරිසුද්ධ වෙනකොට එයා නිර්ගුණ තත්වයකටපත් වෙනවා. අනිදර්ශන තත්වයකට කාටවත් පෙන්වන්න බෑ. එහෙම නැත්නම් ඒ ගුණය කේවල පරිසුද්ධ භාවය තව කෙනෙකුට මනින්න බෑ Tamanට මනින්නත් බෑ. ඉතින් ඒක වැඩක් නෑ අපිට. අපිට ඕන කරලා තියෙන්නේ මේ අනික් අනුන්ට හුවා දක්වීම ක්‍රම ඒක තියෙන්නේ සාපේක්ෂතාවය. ඉතින් ඒ නිසා දිට්ඨි චාණ්ඩපගම්ම සීලවා කියලා කියන්නේ Taman දෘෂ්ටියකටපත් වෙන්නේ දෘෂ්ටි කියන තියන තාක ඔක්කොම මිත්‍යා දෘෂ්ටි. දෘෂ්ටි තියෙන තාක ඔක්කොම මිත්‍යා දෘෂ්ටි. ඒ නිසා දිට්ඨිංච අනුපගම්ම සීලමයෝ වෙන්න එපයි කියලා නෝනා සීලවා වෙන්න කියලා කියනවා. සීලෙන් නිපන් කෙනෙක් මේ ලෝකේ නැහැ. තිබුණට වැඩිය සිල්වන්ත වෙන එක වෙනවා. ඒක දර්ශනයෙන් පෙන්නලා දීලා තියෙනවා. සීලෙන් නිපන් කෙනෙක් නැහැ. සීලයෙන් බෝ කරන જાතියක් නෙමෙයි. හැබැයි දන්න තැන ඉඳලා බෝ කරන නැත්තන්ට යන්න පුළුවන්. සීල සීලවා. ඉතින් මේවා අපිට ප්‍රායෝගික දේවල් කරන්න පුළුවන් දේවල්. ඒ නිසා ලොකු සංසල් ලියනවා දන්න තැනින් පටන් ගන්නද, තියෙන තැනින් පටන් ගන්නද වඩා හොඳ දෙයට යන්න. ඔතෙන්නම යන්න හද යන්නේ නැහැ. ඉහිලම කෙලවට යන්නේ නැහැ. ඊගාට තියෙන පියවර තියන්නේ කියලා. ඒක තමයි ප්‍රායෝගික ඒකට කියනවා සාපේක්ෂ ප්‍රායෝගිකතාවය කියලා මේ නිවන නිවීමේ 16 17 විතර යනකොට ඒ ශාංශය එතෙන් දෙනවා. ඒවිල කියන මේ සාපේක්ෂතාවයක් සංසන්දනාත්මක අපි වැඩි කරන වැඩි කරන යනවා. එතකොට මම කල්පනා කරන්නේ මම ඊයේ හිටියට වැඩිය අද හොඳද? එතකොට මට ගමනක් තියෙනවා. තව කෙනෙක් දැක්කට පස්සේ කියනවා ඔයා ඉන්න තැන දැන් දන්නවද? නෑ. එහෙනම් අපි ඉන්න තැන බලමු. ඔතනින් එහාට යන්න බලන්න. බුදුහාමුදුරුවෝ ගිය තැනට යන්න යන්න එපා. ඉන්න තැනින් තව එක පියවරක් ඉදිරියට යන්න. ඒ විදිහට ඉස්සල්ලාම අල්ලගන්නේ තමන්ගේ පදනම හොයා ගන්නවා. ඉෂ්ඨාවගේ ඊට වඩා පොඩ්ඩක් දියුණු වෙනවා. හැබැයි මේ දවසින් දවස දියුණු වෙන්නේ Java කඩා ගන්නෑ. හැමදාම ටික ටික ටික ටික ටික දියුණු වෙන යනවා. ඒකෝට අවසානයේ මූල ධර්මානුකූල අවසානයේ තමයි කේවල කියලා කියන්නේ 100% කියන එක. පරිසුද්ධ කියලා කියන්නේ පිරිසුදු කියන. 100% පිරිසුදු තත්ත්වේ මේ ලෝකේ තියන්න බෑ. මේ ලෝකෙට අදාළ නැහැ මොකද මේ මුළු ලෝක ධාතුම කැලෙසිලා තියෙන්නේ. වැඩියෙන් අල්ලගත්තොත් වැඩියෙන් කැලසෙනවා. කෙලසිච්ච දෙයක් බව දැනගෙන අල්ලගත්තොත් බේරෙන්න පුළුවන්. මොකද ඒක නැතුව අපිට ඉන්න බෑ. ඒ නිසා අපි තීරුම් අරගන්න ඕනේ මේ ලෝකේ ඉන්න තාක්කල් මේ ලෝකේ පිරිසුදුවක් ලබන්න බෑ. හැබැයි හිතියට වැඩි පිරිසුදුවක් ලබන එක කරන්න ඕනේ. 100ක් පිරිසුදුව ලබා ගන්න බෑ. හොඳයි අපි මෙල්බන් නගරයට ආවුම් කන් දෙමු. ඔය කතා හඳ ඇහෙනවා පිරිසිදුව කියන්නේ. මේ බලමින් තගන සවිනාංශ. හ්ම්. ප්‍රශ්නය මේ පොඩි පැහැදිලි කර ගැනීමක් මේ දේශනාවට සම්බන්ධව දේශනාව අහද්දී මට මේ මේ හිතුණා මේ සතිපලයයි සමාධි බලයයි සතිපලය වැඩිලා සමාධි බලය වැඩෙනවා කියලා මට හිතුනේ ඒ විදිහටයි ඊට පස්සේ දැන් සමාධි දැන් කියන සමාධි බලය දැන් කියන සති බලය කියලා අඳුරගන්නේ සතියෙන්ද කියලා වගේ ප්‍රශ්න තමයි දැනුනේ ඒක තමයි පැහැදිලි කරගන්න ඕන සානා සතියෙම තමයි ඇත්තටම තැනකට යනකොට මේක බල කැවිලයි කියලා දැනගන්නේ සතිය කැඩුනා කියලා පශ්චාත්තාප නොවෙනවනම් සති බලයක් සමාජයේ කැඩුනා කියලා වික්ෂිප්ත වුණා කියලා සැලෙන්නේ නැති බලය තමයි සමාජ බලය කියලා කියන්නේ. තේරුණාද? සමාධි බලය තියෙනකොට ස්වාමීන් වහන්සේ එතකොට සමාධි බලය නෑ සමාධි බලය ඔව් ස්වාමීන් වහන්සේ කොහොමරි මං කියන එක නැවත පුනරුච්චාරණයක් සිද්ධ වෙනවා මේ සම මේ තාක්ෂණ දෝෂයක්. කෙසේ නමුත් සමාධියෙන් සමාධිය නැති බව තේරුම් ගැනීම තමයි සමාධි බලය කියන්නේ. සතියෙන් සතිය නැති බව තේරුම් ගැනීම තමයි සති බලය කියලා කියන්නේ. ආයිබෝන්. ඒක අපි ලකින්න සතියම තමයි නිසා. ඒ වාට ඕන විදිහට බලතෑයි. මේක මේක සඳහා සූදානම පවා අහිංසක ගතියක් මේක සඳහා සූදානම පවා නිහතමානී ගතියක් කියන්නේ අපි අහගෙන ඉන්නවා ඊළඟ ප්‍රශ්නේ මට හිතට ආවේ මේ සවන්නාසි අර අපි පැහැදිලි කරලා නිවන ගැන පැහැදිලි කරලා තියෙනවා මට නිකන් හිතුණා හන්ද දැන් කෙනෙක් නිවන් දකින්නේ සිත නේද නිවන් දකින්න සතියෙන් මොකක් හරි එතන සම්බන්ධයක් තියෙනවා සතිය නිවන් දකින්න නැත්නම් චිත්තද නිවන් සතිය නැහැ නේද කියලා අර ස්වාමීන් වහන්සේ සමහර දේශනා ආදී මට එහෙම දෙයලා තියෙනවා ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න ගන්න ඔව් ඒක නම් ඉතින් පැහැදිලි කරන්න බැරි එකක් නිවන් දැකපු හිතක් කියලා දෙයක්වත් නැහැ නිවන් දැකපු සතිය කියලා දෙයක්වත් නැහැ නිවනට සතියයි හිතයි දෙකම කෙලස් දෙකක් මේ දෙකම තියෙනකන් නිවන් දකින්න බෑ තේරුණා වගේ නිකන් එහෙමයි කියන්නේ නේ. හරි හරි පුදුමයි. ඉදිරියේ ඉන්නවා. දා විනාඩි 10ක් තියෙනවා. තියෙනවා. ඒ වගේම නම් වගේ අවුව ගොඩක් කියලා ගන්නකොට දිගට මේක තියෙනවා. සමහර වෙලාවට ඒකම ඊළඟ පරයන්කයට සහ පරයන්ට මේ බාධාවක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අර ඉඳගත් ගමන් ගොඩාක් ভাইබ්‍රේෂන්ස් ඇති වෙලා ඒක බාධා කරනවා. ගොඩක් සක්මන් කරොත් ඉතිසලා ඒක පොඩ්ඩක් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. නමුත් ආයෙත් ඉඳගත් ගමන් පරයන්ට ඒක ඉන්න පුළුවන්. ඒක ස්වංශ ඒ කියන්නේ ඒක කාලේ කරන්න පුළුවන් දෙයක්ද නැත්නම් කලේසු දෙයක්ද කියලා පොඩ්ඩක් දැනගන්න ඕනේ. පාලනය කරන්නත් බෑ මොනවාරි කරන්න ගියොත් වැඩි වෙන එක විතරයි වෙන්නේ. නෝ ධර්මතා අපිට මේ දේවල් වස්තු වශයෙන් පේන්න පුළුවන්, ශබ්ද වශයෙන් අහන්න පුළුවන්, කම්පන වශයෙන් විඳින්න පුළුවන්. එකම දේ. රූප වශයෙන් පේන එකම ශබ්දත් වෙනවා. ඒකම කම්පනයක් බවට ශක්තියක් බවටපත් වෙනවා. ඒ හිත ගැඹුර තමයි බෑ. ඈතට යන්න යන්න වස්තු වශයෙන් පේනවා. ලං වෙලා යන්න ගියාම ভাইබ්‍රේෂන් එකක් විතරයි. ඉතින් ඒ අපි මේ වස්තුවට ভাইබ්‍රේෂන් එක වශයෙන් දකින්නට රූප දකින්න බෑ. ශබ්ද දකින්න බෑ. මොකද එකම දේ තමයි මේ වෙස් මාරු වෙන්නේ. ඉතින් මේවා එක එක විදිහට මාරු කරගෙන පෙන්වන්න හැටි බලන්න තමයි අනිත්‍ය බලනවා කියන්නේ. වෙනස් කරන්න හදනවා කියලා කියන්නේ මේක නිට්ටය කරන්න හදනවා. අරක තිබ්බොත් හොඳයි මේක තිබ්බොත් නරකයි කියලා ඒකට නිත්‍ය සංඥාට යනකොට හොඳ නරක දෙක එනවා. ඊට පස්සේ කක්කා. එන එන දෙයක් ධර්මතාවයක් පටිච්චසමුපාදයක් විදිහට බැලුවොත් මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන සියල්ලම එකම ශක්තියකින් හැදෙන්නේ. රූපයක් හැදුනොත් ඒකෙන් සද්දයක් හැදෙන්න බෑනේ ඒකට. ටෙලිවිෂන් එකේ channel 6ක් තියෙනවා කියන්නේ එක channel එකක් බලනකොට අනිත් channel බලන්න බෑනේ. ඒක channel එක open කරලා අනිත් පහම වැහිලා. ඉතින් ඔක්කොම ඉන්නේ එකම ඉලෙක්ට්‍රොනික තොලේ. ඉලෙක්ට්‍ර ඕනම channel එකක් මාරු කරන්න පුළුවන්. මාරු කරන මාරු channel ඔක්කොම ඉන්නේ එකම විද්‍යුතයේ. හැබැයි එක විද්‍යුතයේ channel දෙකක් බලන්න බෑ. ඉතින් ඒක නිසා මේ භාවනා කරනකොට තේරෙනවා වස්තු අධ්‍යා ඕන විදිහකට පැතිකඩ පෙන්වන්න පුළුවන්. අපේ හිත ඊමට ලෑස්ති නෑ. අපේ හිත කියනවා මගේ අම්මා කියන දේ පැතිකඩ විතරක් පෙන්වපන්. තාත්තා කියන දේ පැතිකඩ විතරක් පෙන්වපන්. අයිසෙක් නිව්ටන් පෙන්වපු පැතිකඩ විතරක් පෙන්වපන් කියලා. ඔය එක බයියෙකුට ධර්මයෙන් ඔළුව නමන්නේ නෑ. ධර්මයේ එක එක වෙලාවල් වලට එක එක moods වශයෙන් වෙනවා. එක එක මනාපමන වශයෙන් ඒකට අපි දැනගන්න ඕනේ මේ ස්වභාව සංසිද්ධියට අපි ආරූඪ කරන හොඳයි නරකයි වේවා නොවේවා මනාපමනාව එතනින් තමයි කෙලස් පටන් ගන්න. ඒ නිසා ඒකට ආරූඪ කරන්නේ නැතුව නැත්නම් ආරූඪ කරන බව දැනගෙන මේක දිහා බලන්න පුළුවන් දැක්ක නොදැක්කා වගේ. දැන්නට නොදැන්නා වගේ. ඇහුනට නැහැ වුණා වගේ. ඒකට අපි තපස කියනවා. ඒකට අපි මහානකම කියලා කියනවා. ඉතින් ඒක ශිල්පකින් කරන්න ඕනේ, ශික්ෂාවකින් කරන්න ඕනේ. එහෙම නැත්නම් කියනවනම් මේ හැසිරිවි හික්මීමකින් කරන්නේ නැත්නම් හිත අශික්ෂිතයි. අශික්ෂිතය මොනවා හරි මේකට දාන්න මේක වේවා, මේක නොවේවා, මේක කරන්න පුළුවන්. මේ කරන්න ඕනේද නැද්ද කියලා අරකින් කතන්දර හදනවා. එතකොට අහිංසක වෙන්නේ නැහැ. එතකොට නිහතමානිකමක් එන්නේ නැහැ. මේ ඕනෙකට යන්න දුන්නයි කියලා මොනක්වත් හානියක් වෙන්නේ නැහැ. බය අඩු ගතියක් තියෙනවා. අපි එන දෙයට යටත් වුණාද කියලා. නෑ මේ යටත් වුණේ හේතුඵල ධර්මයකට. ධර්මතාවයකටනේ. ඒක යටත් වීමේදී මම ආයෙත් ඉන්න බැරුව යනවා. මාන්නෙට ඉන්න බැරුව යනවා. තණ්හාවට ඉන්න බැරුව යනවා. ඉතින් මාන්නෙට ඒ වෙලාවට ඇවිල්ලා අයිතිවාසිකම් සඳහා කියනවා අපි මේකට මොනවද කරමුද? කමට අනුසුද්ධ කරගමුද? මේක කෙරුවොත් හොඳද අර කෙරුවොත් නෝ කියලා තර්කේ දාගන්නවා. ඒකවල ප්‍රත්‍යක්ෂේ නැති වෙනවා. ප්‍රත්‍යක්ෂය අහිංසකයි. අපි කරන්න ඕනේ ශික්ෂාවෙන් ප්‍රත්‍යක්ෂයට ඉඩ දීලා තර්ක මනස ආපු දෙය පස්සට කරලා තියාගෙන පසුපෙලාසනක් දීලා උදේට හොඳයි. සමහරට ভাইබ්‍රේෂන් එක. සමහරට සද්දයක්. ආ කොයි එක වුණත් කමන්නේ කියලා ඒ ඕනම දෙයකට වතුර දාපුවාම වතුර භාජනයේ ඕන හැඩයක් ගන්නවා වගේ මගේ හිත එන ඕන දෙයකට හැඩ ගන්න ගියාම තර්ක විතර්ක වාද විවාද මොකක්වත් නැහැ. ඒකට තමයි අපි අහිංසක මනස කියලා කියන්නේ. ඒකට තමයි අපි නිහතමානී මනස කියලා කියන්නේ. නැත්තම් අහනවා අරකට යන්නද මේකට යන්නද අරකට වැඩිය මේක හොඳට මේකට අරකට හොඳ කියලා තාරාතිර. එතින් තමයි කෙලස් පටන් ගන්නේ. ඒ නිසා අපි පුළුවන් තරම් පුංචි විශේෂේශ්‍රයකට හිත දානවා. දාලා ඒක තුල පවා ලෝකයක් හොඳ නරක හදන හැටි බලනවා. සුභා සුභං අනුතුලං ආදි වශයෙන් අපි මේ වර්ග ભેද දාගෙන නටන නැටිල දිහා බලනකොට හිතට කවදාකවත් වෙහසක් නැහැ. මේ මනින්න බැරි දෙයකට මනු මිනුන් දඬු දාන එකකට. ඒක එන්නේ හොඳ නරක හරහා, මනාපමනාප හරහා, ruci අරුචි හරහා. ඒ නිසා මේ අපි භාවනාදි බලන්නේ ස්වභාව නාඩගමට යන්න ඇරලා ඒක තුලට ලයිකින්ස් and disliking ආරූඪ වෙන්නේ නැති. කොහොමද මේ මනාපමනාප දෙක එන්නේ කියලා. එතෙන් තමයි කෙලස් කතාව පටන් ගන්නේ. ඒ දන්නවනම් ලොකු දෙයක්. ඒටි ඉස්සලා නික්ලේශී මනාපමනාප ආපෙලඳ කෙලස් දැන් මේ මනාපමනාප තනි කර උඹේම මතියක්. දෙවන්නේක් සම්බන්ධ නැහැ. ඉතින් ඉඳලා පොඩ්ඩක් කවුන්ස් තියාගෙන ඉඳලා බලන්න. ඊට පස්සේ තමයි ටෙන්ෂන් එක එන්නේ. ඊට ඉස්සෙල්ලා ටෙන්ෂන් නැහැ. ඉතින් ඒ නිසා අපි බලනවා ටෙන්ෂන් නැති ඇති දෙකම හිතට දීලා වැඩියොම කැමති ටෙන්ෂන් නැති මම යා ඉන්න මන මාන්නේ තියෙන තැනටද නැත්නම් ටෙන්ෂන් නැති කෙලෙස් නැති මූලික තැනකවත් අපේ හිත කැමති කක්කාවටම යනවා. ඒක ලෙවල අපි බයිනවා අල්ලපු ගෙදර මංසයි. බයිනවා කතරගම දියෙන්න බයිනවා. බලනකොට තමන්ම තමයි ඒකට මේ පොහොර දාලා තියෙනවා. ඒ නිසා ඒක දැක ගැනීමේ කෘත්‍යයේ එක සම්දිස්ථානයක් තමයි කතා කරන්නේ. මේ පිටිකේ මේ පිරික්නෝ ගැන සටහනක් තියෙනවා. මේ පිරික්නෝලාගේ කොයිතරම් කියලා තියෙනවා. ඒ පැත්තෙන් බැලුවම මම කියන්නේ මම සතියේ යන පිටේ මේ මොකද කියලා බව ගන්නවා. සත්‍යයක් නැහැ අපි ඉතිරි ගන්නවා. අභිප්‍රාය සතියේ වියතේ එතකොට එහෙම දෙනකොට මේ පිරිත් නූල මේ පිරිත් සංකල්පය ඇවිල්ලා කොච්චර කාලෙද මේක විශාල මහනුවරදී බුදුරජාණන්සේ තුම්බිය නැති කරන්න තමයි කිව්වේ. ඩපීකන් සයිඩෝ කියනවා ආහන පිරිත් කියන පිරිත් සහ කරන පිරිත් කියලා පිරිත් જાති තුනක් තියෙනවා. පිරිත් කියන්නේ අරසාවනේ. ආහන පිරිත් පිරිත් ආල අරසාවක් කෙනෙක් නෝකෙන් කරන්නේ. ඒ යහපු බවට අපි මේ ලකුණක් දාගන්න. පරිත්‍ත සූත්‍ර කියලා කියන්නේ ඔකට. පිළිත් නූල්. ඉතින් බුරුමේ ගිය ගමන් මේ පන්දිසාන්ති පෙන්න ඔන්න ඕම් ලංකාවෙන් ආපු පස්සේ මට ආ එඹලන් පිළිත් නූල් කියන්නේ ඔන්න ඔකට තමයි කියලා පෙන්නවා. ඒක ඒ රටේ ඒක නැහැ. තායිලන්තේ තියෙනවා. ඊට පස්සේ කියන පිළිත් කියලා එකක් තියෙනවානේ. අපි ගිහිල්ලා මාත්‍රාවට හරියටම සූත්‍රය සජ්ජායන කරන. ඒක අල්ටරෙඩි බලවත්නේ. අහන පිරිත් වලට වැඩිය කියන පිරිත්. ඊට පස්සේ පිරිත් කියනටදී සතිමත් වෙනවා නම් ඊටත් වැඩිය අරසාවක්. ඒකට කියනවා කරන පිරිත් කියලා. ඒ කොයි එකද ඕනේ කරන්නේ? නෑ අපේ සතියේ තියෙන පිළි ප්‍රමාණය අවශ්‍යයි. නමුත් මේ පිළි නූලේ යම් කිසි දෙයක් ඒ තුනක් තියෙනවා. කරන අහන පිළිත් තියෙනවා, කියන කියන පිළිත් තියෙනවා, කරන පිළිත් තියෙනවා. ඒක බෞද්ධයට ඔය තුනටම යන්න පුළුවන්. ওই තුනමත් නැතුව මයිකල් ජැක්සන් අහන්නත් පුළුවන්. නන්දමහන්නේ අමරදේව අහන්න පුළුවන්. ඊට වැඩිය හොඳයිනේ පිළිත් අහන එක. ඊට වැඩිය හොඳයි පිළිත් කියන එක. ඊටත් තියෙන හොඳයි පිළිත් කරන එක. ඉතින් Tamanට තියෙන කැමැත්ත නැති බෙදාගෙන කණ එකයි තියෙන්නේ. ඉතින් හැම කෙනාටම හැම එකම ගන්න අවස්ථාව දෙන්න ඕන. ඔක්කොටම කරන පිළිත් තේරෙන්නේ නැහැ. ඔක්කොටම පිළිත් කියන්නත් බෑ. ගිහි පිළිත් තුනක් කියන්න බෑනේ ඔක්කොටම බෑනේ. ඒකට පේ වෙලා පිළිත් කියන කණ්ඩායම් එනවා. ආහන පිළිත් උඟ දෙනුකට කරතයි. ඉතින් සාමාන්‍ය කුණුවර පහනකට වැඩිය ඕක හොඳයි. ඔය මඩවලු පාලි ආම්දෝ ඉන්න කාලේ <coughs> ඒ ආම්දෝ පරිශනාවක් කෙරුවා. මේ රාග ධනවන රාග තාල කියලා જાතියක් තියෙනවා. දැන් සිංහල සංගීතයේ රාග තාල නැහැ. අමරදේව තමයි බටහිර සංගීතය ඉන්දියාවෙන් ඕක ගෙනල්ලා මේකේ වණ කරේ. ඉතිසල තිබුණා ඉසතේ පැල් කවියයි ගැල් කවිය ඕකේ තිබුණේ සාමාන්‍යයෙන් ඔය පින වණ්ඩ සවන් ඇසුවන්ගේ සොඳින් සංගීත සිංහල දේශේ. ඒකට රාග තාලේ ඉන්නේ මොන මොන ස්වරවලද කියලා බැලුවා. කාට හරි සිංහක් කියනකොට කාම රාග ඇවිස්සෙන ස්වර. පිරිත් දාලා ඇහුවා පිරිත් වල කවදාකවත් එහෙම කරන්නේ නැහැ. සවුන්ඩ් වේව්ස් වල රාග තාලෙව මොකක්වත් පිරිත් වල නැහැ. ඒකේ තියෙන නිකන් මහමුදේ සද්දයක් වගේනේ. ඒ නිසා කොල්ලෝ කැමති නැහැ පිරිත් අහන්න. ඒගොල්ලෝ කැමති රාග තාල අහන්න. රාග තාලට සිංහල සංගීත හොඳ උත්තරයක් දීලා තිබුණා. ගල් කවියයි, ගල් කවියයි, නිලුම් කවියයි ඒ කවදාකවත් රාග තාල නැහැ. ත්‍රිපිටකේ තමයි කියන්නේ. මේ අපේ යුගයේ තමයි රාග තාල ආවේ ඉන්දියාවෙන් මෙහෙට. අපිට හිතෙනවා උත්තර සංගීතය මේ උත්තර ಭಾರತೀಯ සංගීතය අපිට ලොකු දියුණුවක් කෙරුවයි කියලා. අපේ සේරම හිවල්ලු බවට පත් වුණා. රාගතාල වලට යන්න පටන් ගත්තා. ඒ වුණාට පින වණ්ඩ සවන් නැසුවන්ගේ සොම්බින් සංගීත සිංහල දේශේ මා වාගේ සමත් පෙර කාලයේ අයෙක් නැත ඊට දුර්ජනා කෝපයන්නේ ඊර්ෂා රාගතාල ඕනේ අපිට අපිට අපිට සිංහල ක්‍රමයක් තියෙනවා ජල් කවිය පැල් කවිය මං කිව්වා දෙතන කිව්වා හරියන සාංශ මං ඉස්සරහට පැල් කවි ටිකක් ආගෙ ඉගෙනගෙන ඉන්නම් ජල් කවි ටිකක් ඉගෙනගෙන ඉන්නම් ඒක තමයි ලෝක වැඩ සංග්‍රහයේ තියෙන්නේ ඒකත් සංගීතයක් තමයි මං ගියා දලයි ලාම බලන්න දැකලාම තියෙන එදා තමයි ඒ කොහෙද ගියේ මේ නිව්සීලන්ඩ් වල ගියාට පස්සේ දලයි ලාම එන්නේ ඉස්සෙල්ලා තිබ්බත කාන්තාවක් ඇවිල්ලා ඉතින් අන් රූ රසේ අදිනාලේ සේලත් ලෙලදිදී විදුලියේ පබා මම කෙසේ පව සම්මිතේ එය සුරලඳුන් දුන් රංග සුභා කියලා දැන් මෙයා සින්දුවක් කියනවා. ඊට පස්සේ අම්මනි කතා කරලා කියනවා ඊට පස්සේ ඕගොල්ලෝ දැක්කද මගේ සින්දුව? බෑන්ඩ් එකක් නැහැ. ඕගොල්ලෝ තමයි බෑන්ඩ් එක. මම මේ දලයි ළමගේ ගුණයක් ආයනා කරේ. ඕගොල්ලන්ට හිත නැති නැච්ච ගීත වාදිත කියලා. නෑ මේ අපේ හැටි අපේ ශ්‍රද්ධාව පිහිලි කරන හැටි. ඕගොල්ලෝ කොච්චර වාසනාවන්තද කියලා දන්නවද? අපි දලයි ලාමා වඳින්න යනකොට බම්බේකට එක සැරයක් පොළොව ඉඹිනවා. දණ්ඩ නමස්කාර කර කර යන්නේ. ඔයගොල්ලෝ ගාවට දලයි ළමතුමා එනවා. ඔයගොල්ලෝ කොච්චර වාසනාවන්තද අපි බුදුන් දැක්කා වගේ දකින්නේ. ඒක පිළිබඳ භක්තියෙන් මම මේ කතා කරේ. මම නලගණක් නෙවෙයි මම ගායිකාවක් නෙවෙයි මම භක්තියෙන් සින්දු කිව්වේ කියලා පව්වරවලා ගියා. කිසිම සංගීතයක් නැහැ. ඒ කියනවා මේ දලයි ළමතුමාගේ ಗುಣ ගායනාවක් කරනවා. ඉතින් ඒ වගේ කරන්න පුළුවන් රාග තාලේ නැති විදිහට. රාග තාල ගන්නත් පුළුවන්. ඒක දැක්කනම් රාග තාල එන්නත් ඉඩ තියෙනවා. නමුත් මේ රාග තාල තියෙන ස්වර කිසිම දෙයක් පිරිතේ නැහැ. බුදුජානසී පිරිත ගායනා කරන්නත් එපයි කිව්වා. ගායනා කරන්න එපා. ඔක්කොමලා පිරිත් කියන්නේ ඒක මහමුදේ සද්ද වගේයි. කිසිම තාලයක් නැහැ. නෑ. ඒකෙ ඒකෙදි කියලා තියෙනවා අර මේ සියන්නිකායේ හාමුදුරුවෝ ධම්මචක්කප්පවත්තනට ඒ වං මේසු තං කියලා සූර දෙකටනේ කඩන්නේ. කඩනකොටනේ බෙරේ ගහන්නේ. මඟුල් බෙරේ. ඉතින් රාමඤ්ඤනිකා කට්ටිය කියන්න පටන් ගත්තාට පස්සේ ඔය ඉතින් ඔය කියනවා. ඉතින් අර පාද මාත් එක්කවලු අර නෑ. අර සීයේ මේ මොකද්ද? ලාලිත්‍ය නැතුව හරිනා කියලා. ඊට පස්සේ ඒ රාමඤ්ඤික ආම්බුකෙන කියවල මාත නම වයි. සිරි ගිරිගෝරිස් කියවල. ගිරි ගෝරිස් කියන එකද හොඳ නැත්නම් ගිරි ගෝරිස් කියන එකද හොඳ කියන්න පුළුවන් ඕනනම් ගිරි ගෝරිස් එකට රාග තාල දාලා ඒ නිසා ඔය කියන කොයි එකේ ඒකේ කර අහන පිරිද්ද මේ කියන පිරිද්ද මේ කරන පිරිද්ද කියලා මට්ටම් තියෙනවා අපි යන්නේ එකකින් එකට තමයි ඒකට පල්ලෙය මට්ටමට නිඳ කරන්න එපා. අපි ඉඳලාව මට්ටමට නිඳ කරනවා. අපි එතන ඉඳලා න්යායෙ. හැබැයි අපේ පිනට අපිට ඉහළ මට්ටම පේනවා. ඒකට ඉහළ මට්ටම තියෙද්දි මේක රකින්න යන්නත් එපා. ඉහළ මට්ටමට යන්න. හැබැයි මේකට නිඳා කරන්න එපා. එතන ගියාම තව එකක් පේනවා. ඒකට යන්න. ඒකට මේකට නිඳා කරන්න එපා. මොකද මං ආවේ බහු ජනතාවෙන් ඒක හරහා. ඒකට අයියෝ ඌව කරන්න බෑ. ඌව මේ ළමා වැඩ කක්ක වැඩ ඒක ඕනේ නැහැ. ඒක තිබිච්චයි. එන කෙනා ආපු දෙය. හැබැයි Taman ආදර්ශයෙන් පෙන්නනවා. වඩා හොඳ එක හම්බුනොත් මම දෙන්නේකින් අහන්නේ මම යනවා වඩා හොඳ එකට. හැබැයි කවදාහකවත් ආපු පාර <coughs> නිඳ කරන්න ඕනේ නැහැ. ඒකට කියනවා මිත්‍රද්‍රෝහී කියලා. යෝ මිත්තානන්න දූපති. මේ කියලා කියනවා අග්ගියතා පජ්ජලති. දේවතා විරෝචති. සිරියා අජහිතෝ හෝති. යෝ මිත්තානන්න දූපති. තමන් ආපු පාරට මුල් වෙච්ච ගුරුවරයාට නිඳ කරන්නේ නැත්තම් මුල් යාළුවන්ට නිඳ කරන්නේ නැත්තම් අග්ගියත පජ්ජලති. ගින්දරක් වගේ දිලිසෙනවා. මේ దేవතාව විරෝචිත දෙවි කෙනෙක් වගේ වෙනවා. සිරියා අජහිතෝ හෝති. કોઈ වෙලාවෙත් සිරියාවක් නැති වෙලාවක් නැහැ. මොකද මිත්‍රද්‍රෝහි වෙලා නැහැ. එතින් දෙනකන් උදව් වෙච්ච කිසි කෙනෙකුට ඒගොල්ලෝ ඉක්මවලා ගිහිල්ලා ඒක වෙනම කතාවක්. හැබැයි අර ආපු පාරට නිඳ කරන්නේ නැහැ. නිඳ කරන්න බෑ. අපි මේ මේ පොඩි ජීවිතයක් ඇතුළත ලැබලා තියෙන දියුණුව හිතා ගන්න බෑ. අපි ඉන්සාර මුල අමතක කරන්න හොඳ නැහැ. අහන පිළිත් තිබිච්චයි. කියන පිළිත් තිබිච්චාවයි. අපිට පුළු පුළුවන් වෙලාවේ කරන පිළිත් කරන්න. පරිත්‍ත ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි සති ධර්මය ආරක්ෂා කරන්නේ. ඒකට අහන පිළිත් කියන පිළිත් ඉක්මවලා ඉන්නේ. ඒ වුණාට අරවට නිග්‍රහ කරන්නේ මොකද ඒකෙම නාපයක් තියෙනවා. ඉන්නවනේ. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ නිසා අපි අද ඉන්න සාසනේ මේ අවුරුදු 2500ක් 600ක් පරණ වෙච්ච සාසනේ සම්ප්‍රදාය තිබිච්චාවයි. කන්ටේනර් එක තිබිච්චාවයි. හැබැයි කන්ටෙන්ට් එක බලන්න. හැබැයි කන්ටේනර් එක හානි කරන්න එපා. කන්ටේනර් එක නැත්තම් රැකෙන්නේ නැහැ. පිටර කට්ට නැත්තම් පිටරේ රැකෙන්නේ නැහැ. කට්ට පොඩ්ඩක් හරි කඩනොත් පණ නැති වෙනවා. හැබැයි කට්ට ගන්න දෙයක් නැහැ. කට්ට තියෙන්නේ කන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඕජාව තියෙන ඇතුලේ. ඕජාව තියෙන කට්ට තියෙනවා. ඒ නිසා කන්ටේනර් and content කියන දෙක දූරයන් ගහේ ලෙල්ලයි දූරයන් මැදයි වාගේ. මැදේට කවදාවත් ඉන්න බෑ. අර කටුසර ලෙල්ල නැතුව. කටුසර ලෙල්ලි නැති වැඩකුත් නැහැ. කඩසල ලෙල්ලෙන් කරන්නේ නැහැ ඕජාව තියෙන දේ ඇටේ තුවාල වෙන්නේ නැතුව අඩි 40ක් 50ක් වැටෙනකොට මොකෝ තුවාල වෙන්නේ නැතු වෙන්නේ තියෙනවා ඒකට එයා කුත්ටි ඉවරයි ඊට පස්සේ ලෙල්ල අයින් කළා තමයි මම දෙකයි එහෙමද දූරියන් ගන්නවා කියලා කට පිටින් කන්න ගියොත් <laughs> ඉතින් ඉතින් දූරියන් වලට බන්නේ ඒ බෞද්ධයෝ කරන්න දන්නේ එහෙම එහෙම නැත්නම් ඉහළට ගියාට පස්සේ දූරියන් කටට බැන්නොත් නැද්ද කියන විතර මේ කට නැතුව මදේ විතරක් හැදුණා කොච්චර උන්ටදයි කියලා දූරියන් දිහා එක දැනගත්තොත් මේ මදේ විතරක් හැදෙන එකක් වෙන්නේ නැහැ. නිසා කන්ටේනර් and content දෙකම තියෙනවා.